බ්‍රහස්පතින්දා දවසට එළිබිලා ඉන්නේ. අපේ නිසනවනේ ඊළ පවත්වන ධර්ම දේශනාවට සිළුම දිනායේ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බ ධම්ම මූල පරියායං වෝ භික්ක වේදේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තීති අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බ්‍රහස්පතින්දා මේ වාගේ නිසනවනේදී ධර්ම දේශනාවක් චාරිත්‍රානුකූලව පවත්වනවා මේ මේ උදේ හතමාරි පැයට. ඉතින් අපි ඒක බොහෝ විට විදර්ශනා ක්‍රමයට පවත්වන අතර දේශනාවලියක් වශයෙන් තමයි පවත්වන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අපි පසුගිය වාර කීපෙදී අග්ගිවච්ඡගොත්ත සූත්‍රය දේශනාවේ නැත්නම් දේශනාවලියේ මූලික මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තා. අපි ඒක පසුගිය වාරේ ගිය බ්‍රහස්පතින්ද સમાප්තියටපත් කරපු නිසා අද බලාපොරොත්තු වෙනවා මජ්ක්‍ධිම නිකායේ නැත්නම් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ මුලින්ම සඳහන් වෙලා තියෙන මේ මූලපරියාය සූත්‍රය කියලා අපි හඳුන්වන සබ්බ ධම්ම මූලපරියාය කියන සූත්‍රයට හිත යොදන්න නැත්නම් ඒ අනුව මාතෘකා සපයා ගන්න. ඉතින් මේක මේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ ඉස්ලාම් සදාන් වෙන සූත්‍රය මේ සූත්‍රය අඩංගු මජ්ක්‍ධිම නිකාය පොත බොහෝ විට යෝගාවචරයන් සඳහා කියවීමට ත්‍රිපිටකේ පටන් ගන්න හොඳම පොත වශයෙන් සමහර භාවනා ගුරුවරු හඳුන්වා දෙනවා. මොකද ඒකේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ සම්පූර්ණ භාවනා ජීවිතයට අදාළ වෙච්ච සිද්ධි. ඒ වගේම ඒවට ඊ අවස්ථානුකූලව සර්වචන් වහන්සේ විසින් සපේන ලද පිළිතුරු නැත්නම් කරන ලද දේශනා. දීඝනිකායේ ඒ අතින් කියනවා මේ කාට හරි සීලය පිළිබඳ දැනගන්න ඕන චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල කියන එක ඒ සීලඛණ්ඩ වර්ගයේ මජ්ක්‍ධිම දීඝනිකායේ කියවනකොට පුදුමාකාර විස්තරයක් තියෙනවා මොකද්ද සර්වඥාන්සේ සීලය කියලා හඳුනා දෙන්නේ කියලා කියන්නේ. ඉතින් දීර්ඝ විස්තරයේ දීඝනිකායේ එක සූත්‍රයක් කියවන්නේ බොහෝ කාලයක් යනවා. ඒක නිසාම ඒකට දීඝනිකාය කියලා කියනවා. ඊට පස්සේ මජ්ක්‍ධිම නිකාය. ඒ මජ්ක්‍ධිම නිකායේදී ඒ සමාධියට එනත අපි කියන භාවනා ලෝකයට අදාළ මූලික තොරතුරු ටික තියෙන. ඒ වගේ සූත්‍ර මධ්‍යම ප්‍රමාණි. එක සූත්‍රයක සිද්ධි හතරක් පහක් තියෙනවා. දීඝනිකාය සූත්‍රයක සිද්ධි වලක් තියෙනවා. දීඝ කතන්දරයක්. දීඝ කතාවක්, ජවනික රාශියක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ ජවනිකා කීපයක් තියෙනවා. එකින් එකට එකින් එකට පෙළ ගැහිලා ඉතින් එතන 152ක් සූත්‍ර තියෙනවා. ඒකට ඔය මුළු ත්‍රිපිටකයේම තියෙන භාවනාවට අදාළ එක විදිහක ගොනු කිරීමක් එතන දකින්න පුළුවන්. ඉතින් සංයුත්ත නිකායේ කුද්දක නිකායට ගියාම විපස්සනාවට අදාළ නැත්නම් ප්‍රඥා ශික්ෂාවට අදාළ කෙටි ඩොක්කක් කරන වගේ සූත්‍ර තියෙනවා. අරවා කියවලා පුරුදු වෙච්ච එක්කනට ඒ මූල විස්තර දන්නේ එක්කනට කෙලිම කාරණාව ඒතු කරලා දෙනවා. ඒක නිසා සමහර විටක කියනවා මේ සංයුත්ත නිකායේ කුද්දක නිකායේ අංගුත්තර නිකාය වගේ පොත්වල තියෙන කරුණු එක සැරේ කියවපුවාම ආංශික වටිනා තේරුමක් ඇති වෙන්නේ. එක එක එක කාරණාව තමයි විශේෂ කරලා දෙන්නේ. එතකොට ඒකේන අර දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය කියවපු කෙනෙක් නම් මේ මේ මේ මැනික ඔබන්න ඕනේ මේ ආභරණේ කොතෙන්ද කියලා දානවා. නැත්තම් සංයුත්ත නිකායම ගත්තාම නිකන් මණිකක් වාගේ විතරයි තියෙන නමුත් මේ ආභරණේ කොතැනද මේක ඔබ්බන්න ඕනේ කියන එක තේරෙන්නේ නැති වෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් උඟාක් වෙලාවට ඒ වගේ වචන අරගෙන මේ ਸਰවචනාංශ පිළිබඳව උද්ෘත දක්වනවා. දක්වීමෙන් පූර්ණත්වයකට යවෙන්නේ මේ Tamanට අදාළ කාරණා විතරයි හුවා දැක්වීමක් වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ වෙන්න ඉඩක් නැහැ. මොකද හැම පරිසර සාධක පසුබිම නිදානියත් එක්කම තමයි විස්තර කරන්නේ. ඒ නිසා දැන් අපේ ලොකු සාංශ වගේ කෙනෙක් ළඟට ඇවිල්ලා ඇහුවොත් එහෙම මම ස්වාමීන් විද්‍යාවේ මේ කලාව විෂය ඉගෙන ගන්නත් නැහැ, බුද්ධහම දන්නෙත් නැහැ, පාලි දන්නෙත් නැහැ, භාවනා කරලත් නැහැ. මම ගෙදර තුනේ භාවනා කරනවා අපිට වහන්සලා හම්බෙන්න කරදරයි. මොකද්ද කියවන්න ඕන පොත කියලා මජ්ක්‍ධිමනිකාය කියවන්නේ කියලා. සූත්‍රය අමාරුයි. භාෂාව අමාරුයි. මේ පාලියත් අමාරුයි. නමුත් කියවනකොට නැවත නැවත කියනකොට ඒකේ තියෙනවා ගැඹුරකට ගෙනියන ගතියක්. ඒක ඉතින් අර සාමාන්‍ය බුද්ධ ආගම් දැනුමක් තියාගෙන භාවනාවත් කරන වරින් වර ගුරුෙක් හම්බෙලා කරුණු පැහැදිලි කරගන්න හොඳ කෙනෙකුට හොඳ අත්තලක් මූල ධර්මයේ වශයෙන් අත්තලක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි මේක අර තීරණ පරිඥාවට තමයි නිතරම ආමන්ත්‍රණය කරන්නේ. ඥාත පරිඥාවට කියන්නේ මූලික සුතමේ ඥානය සඳහා දීගනිකාය තමයි තින් කියවන්නේ. කියන්නේ ඒක බොහොම දිගයි ගොඩක් කල් ගන්නවා. ඊට පස්සේ තීරණ පරිඥාවට එනකොට එයා තීරණාත්මකව තීන්දුව කෙරුවොත් එහෙනම් මම භාවනා ජීවිතයක් ගත කරනවා. මම නැවත නැවත එහෙම යෙදී ගත කරන්න ඕන කියලා Taman කැපකරන සූදානම් වෙන කෙනෙක් ඉන්නවනම් ජීවිත පරිත්‍යාගයම නැති වුණත් මේ නිතිපතා භාවනා කරන්න ඕනේ මේ ආර්ය පරිශ්‍රණය කරන්න ඕනේ. ඒකයි වැදගත් දෙය කියන කෙනාට මජ්ක්‍ධිම නිකාය පොත් අනුමත කරනවා. ඒකිනුත් ඔය මූලපරියාය සබ්බාසව වගේ සූත්‍ර මගාරවල යන්න කියලායි කතා කරන්නේ. පළවෙනි සූත්‍ර තුන කියවන්න එපයි කියලා කියනවා. ඒ මොකද ඒකේ තියෙන්නේ දිරව ගන්න බැරි තරම් අමාරු වගේ කාරණා. ඒක නිසා මුල් යුගයේ අටුවාවේ අටුවාවක් ලියවිලත් නැහැ මෙව්වට. මෙයාට උත්තර දෙන්න බෑ මොකද ඒ තරම්ම මේ පරස්පර විරෝධී කරුණු වගේ අන්ත දෙක ගලපලා තියෙනවා. ගලපනකොට අපි එකාන්තකින් පටන් ගත්ත කෙනාට අනික් අංශේ කියවනකොට ඒකේ අනිත් පැත්ත කියනකොට දිරව ගන්න බැරි, හිතා ගන්න බැරි, ජීර්ණය කර ගන්න බැරි, අපලකන්න බැරි කරුණු තියෙනවා. ඒමුත් මේ මෙවුලපරියාය සූත්‍රය හරිම විප්ලවකාරී. හරිම සම්ප්‍රදායට අභියෝග කරන සුළුයි, විශේෂයෙන්ම අටුවා යුගයට අභියෝග කරන සුළුයි. ඒ නිසා හුඟ දෙනෙක් ඒක අතහැරලා ඉතුරු සූත්‍ර වලින් තමයි පටන් ගන්න කියලා කියවන්නේ. ඒ මොකද අර මේ ශිෂ්‍යයාට පටලැවිලක් වෙයි කියලා. කෙසේ නමුත් ඒක මේ හාත්පස දැනුව නිදානය පසුබිම සහිත ගත්තොත් එහෙම ਸਰවචන්හන්සේ විසිම දේශනා කරලා සූත්‍රයක් විච්ච සිද්ධියක් අනුව දේශනා කරලා දක් නෙවෙයි. ඒ නිසා ਸਰවචන්හන්සේට ශිෂ්‍යයන්ට සිවණක් පිළිසට කියන්න ඕන ගතියක් තිබිලා තියෙනවා. ඒගොල්ල අහන ප්‍රශ්නට උත්තර දෙන ගමන් ਸਰුවචනාහසිකම කත්තුකම්මිතා විලාසයෙන් කර දීමේ කියා දීමේ අදහසින් දේශනා කරනවා සබ්බ ධම්ම මූලපරියායන් හෝ භික්කවේ දේශී ස්වාමී තං සුණාත මහනි මම තොපට සියලු ධර්මයන්ගේ මූල පරියාය මූල හේතුව මම දක්වන්නයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තං සුණාතය අසව් සාදුකම් මනසිකරෝත හොඳට කන යොමාගෙන හිත යොදාගෙන මේකට අන්‍ය විහිිත නොවි මනස්කාරය යොදවන්න. භාෂිස්සාමි දැන් ඔන්න මම කියන්න හදන්නේ කියලා පිරිසේ අවධානය ගන්නේ අර බුදුසසුගේ සියලු තෙද හසිවන පිරිසට දාලා. අන්‍ය විහිිතව වටපිට බලමින් දෙතෑවර හිතකින් මේක අහන්න යන්න එපා. එතකොට නිකම්ම නිකන් කාලේ නාස්ති වෙනවා. ඒසේක සුනාත සාදුකම් මනසිකරෝද භාෂිස්සාමි කියලා කියන්නේ මේ උසාවියකට නඩුකාරයා කියනවා මම දැන් උසාවි ප්‍රකාශ කරන්න හදන්නේ අහගන්න කියනකොට ඒකේ අර නීති පොතේ බලයයි නීතිඥයාගේ බලය මේ මේ විනිශ්චයකාරතුමාගේ බලය උසාවියේ තෙදයි තියෙනවා. ඒතකොට සියලු දෙනාම තෝල්කයක් ඇතුළුව අහගෙන ඉන්න ඕනේ ඒක වචනයක්වත් වෙනස් කරන්න කාටවත් බෑ. ඒ කියන්නේ තියාකරන වල පිළිහිටලා හරියටම ආය කාටවත් කතා කරන්න බැරි. ඒක ඊට පස්සේ විවස්ථාවක් වෙනවා. ආන්නේ වගේ කතාවක් තමයි මේ බුදුජානනාංශේ සුණාත අසව් සාදුකම් මානසිකරෝත දරව් භාෂිසාමි මම මේක කියන්න හදනවා කියලා ඒ කාරණාවට හිත සකස් කිරීමක් කරනවා. කෙත පිළියෙල කිරීමක් කරනවා. කෙත පිළියෙල කරන්නේ නැතුව බීජයට දාන්නේ නැහැ. නිසා බුදු දේශනාවේදී බුදුරජාණන් වහන්සේම තමන් වාසේ දේශනා කරන්න හදන ධර්මයට ධර්ම ගෞරවයක් පිළිහිටනවා. ඉතින් එහෙම දේශනා කරපු ධර්මය ඒ සඳහාම සැදී පැහැදී නොසිට පොල් ගාන ගමන් ඩ්‍රයිවිං කරන ගමන් බත් කන ගමන් අහන්න ගියොත් ඉතින් අර ඒකෙම නපුරක් වෙන්න ඉඩ තියෙනවා. මේ පුංචි බැටරි එකකින් කරන්ට් එක ගන්න බුදුරස් කරකවනවා වගේ නෙවෙයි 230 කරන්ට් එකත් එක්ක වැඩ කරනකොට ඊ අණුව පිහිටලා කටයුතු කරේ නැත්නම් විදුලිය උදව් කරනවා වගේම මරණය ඇති කරන්න ඉඩ තියෙනවා 230ට වැඩි බොහෝම සරයි 33000 66000 127000ට යනකොට ඒ දන් නැත්නම් අත ගන්න එපා. ඒ නිසා මේ වගේ සූත්‍රාගත කරුණු ගත්තාම ඒ සඳහා සතිය පැහැදී සිට ඉසෝදා නාල බඩ විරේක කරගෙන තමයි මේ සූත්‍ර අහන්න ඕනේ. ඒකයි දරුවචාන්සේ මේ විදිහට නිකම් බය කරලා වගේ ධර්ම තෙදක් ඇති කරලා ධර්ම ගැඹීරත්වයක් ඇති කරලා දේශනා කරන්නේ. ඒ ඒකට හේතුවත් අන්තර්ගතයත් දිරව ගන්න අමාරුයි. ඒ නිසාම වෙන්නේති අටුවාචාරින් වහන්සේලා මේක ටිකක් මගාරවල තිනවා. මොකද මෙවුවා විස්තර කරන්න බෑ. මේ එදිනෙදා පවුල් අමුදරුවන් රකිමින් පවුල් කමින් දහසකුත් ප්‍රශ්න මැද ඉන්න කෙනෙකුට මේක ගිහිලා දාපුවම හරි තාම පුංචි දරුවෙකුට හයි ප්‍රෝටීන් කෑමක් දුන්නා වගේ එහෙම නැත්නම් දවස් මාස දෙකක් තුනක් එක සැර දිගට උපවාස කරපු මිනිස්සේ ගිතෙල් කෑවොත් ඒකෙම මැරලා යනවා. කවදාකවත් බෑ. එයාට දෙන්න ඕන තැඹිලි වතුර ටිකක් කුණු වතුර ටිකක් දීලා ඇඟ පොඟවලා ඕනේ ටික ටික ආහාර දෙන්න. ඒ නිසා දිගටම උපවාස කරපු කෙනෙකුට හයි ප්‍රෝටීන් දුන්නොත් රස වෙනවා. ඒ වගේ තමයි ඔය එදිනදා ජීවිතේ ලෑස්තියක් නැති කෙනෙකුට මෙවැනි ධර්මයක් ඇහුවොත් ඒ බුදුහාමර වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. ධර්මේ වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒ වගේම Taman වැරදි දෘෂ්ටි වලට වැටෙන්නේ තියෙනවා. ඒක යාට අහේනිකර නිසායි මේ වගේ ਸਰුවචාන්සේ පදනමක් පාදමේ පාදමක් ධර්ම ගෞරවයක් ඇති කරන්නේ සුනාත සාදුකං මනසිකරෝත තම් භාසිස්සාමි කියන සුනාත ධාරේත චරාත ධම්මේ. මේක අහන්න මේක අනිත්‍යව වගේ පොදුවේ දාන්න එපා දරා ගන්න ඊට පස්සේ මේ අනුව හැසිරෙන්න. එහෙම නොවුනොත් මේක සුතමේ සඳහා පමණක් ඇහුවත් අර ධර්ම ගෞරවයෙන් නැතුව ඇහුවොත් ඒක හුඟක් වෙලාට පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ පැටලිලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙවැනි සූත්‍ර කවදාකවත් බණකට ගන්නෑ. කවදාකවත් අහලා තියෙනවද බලන්න මෙවැනි මේවැනි සූත්‍රයක් මුල් කරගෙන බණක් කියන්න පුළුවන්ද කියලා රේඩියෝ එක කවදාකවත් පැයකින් කරන්න අමාරුයි. පැයකින් කරන්නත් අමාරුයි පරිසර සකස් කරනකොට මිනිස්සුන්ගේ හිත අන්‍යවිත වෙලා ඒගොල්ලන් මේක දරා ගන්න බැරි වෙනවා. ඉතින් අපි අර එකම බහලයට එකම පිරිස නැවත නැවත හමු වෙන නිසා අපි උත්සාහ කරනවා මේ වගේ සූත්‍රයක් අරගෙන දවසින් දවස සූත්‍ර විකාශය වෙන ආකාරයට ටික ටික ටික ටික ඇතුළට බහිඳ ඉතින් ඒ සඳහා ඒ අවධානය මේ ස්වභාවය අවධානය ගැනීම සඳහායි සරුවත් යනංශේ මේ වාක්‍ය ටික දේශනා කරලා තියෙන්නේ මාත් මතක් කරන්නේ මේ ධර්මයේ දරා ගන්න ඕන කෙනා ප්‍රයෝජන ගන්න ඕන කෙනා ඒකට ධර්ම ගෞරවයෙන් අහන්න ඕනේ. එහෙම තමන් දෙසට අවධානය යොමු කරගත්තාට පස්සේ සභාවක අපි සභාපතිතුමනි කියලා කතා කරලා පස්සේ කතානායකතුමනි කියලා කතා කරලා පස්සේ අපි මේ පිරිසට දැන් ඒ දෙන්න ඕනේ පණිවිඩය පටලැවිල්ලකින් තොරව දෙනා වගේ ਸਰවඥාන්සේ අර වගේ සුනාත සාදුකම් මානසිකාරෝත භාෂිෂාමි කියලා කියනවා මේ ලෝකේ ඉද බික්කවේ අසුතවා පුතුජනෝ කියලා පුත්‍රජානන්සේ මේ දෙන්න හදන මාතෘකා පිළිබඳව නැත්නම් මේ කතා කරන අරමුණ මොකක්ද කියලා කියන්නේ නැතුව මේ ලෝකේ ඉන්නවා අසුතවත් පෘ탁ජනියෝ කියලා જાතියක්. ඒ කියන්නේ අන්ධ බාලියෝ කියලා කියන්නේ අසුවිරු ඥාන නැති ඇත්තෝ. එහෙම නැත්නම් සූතමේ ඥානෙ නැති ඇත්තෝ. එහෙම නැත්නම් සූතමේ ඥානය ලබාගත් කෙනෙක් දැකලවත් නැති කෙනෙක් ඉන්නවනේ. හුඟක් මිනිස්සු ඉන්නේ කටබඩ පුරවන ලෝකයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒත් අඬ ඒ ඥානේ නැහැ. ඒ ඇත්තන බුදුරජාණන්සේ කියන්නේ අසුතවත් පුතුජන කියලා. ඉතින් මේ අසුතවත් පුතුජනයාට පසු කාලීන වටුවාචාරින් වහන්සේ දාපු නම තමයි අන්ධ පුතඥය කියලා. එයාට මෙලෝ වශයෙන් දිනුවක් තේරෙන්නේ නැහැ, පරලෝ වශයෙන් දිනුවක් තේරෙන්නේ නැහැ, අද්දකම පේන්නේ නැහැ. තිරිසන් වගේ ආහාර නිද්‍රා බයමයි තුනේ හොය හොයා උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලනවා. ඉන් එහාට යමක් නැහැ. ඉතින් ඒ කෙනාට ධර්ම චක්ෂුෂේ නැහැ. ඒ කෙනාට කියන්නේ අන්ධ පෘථග්ජනයයි කියලා. ඒ අන්ධ පෘථග්ජනයගෙන් තමයි බුදුබණ පටන් ගන්න. අන්ධ පෘථග්ජන පැත්තකට දාලා ඒගොල්ලෝ ඕන් නැති පිරිසක් ඒගොල්ලන්ගේ වැඩක් නෑ කියලා නෙවෙයි. අන්ධ පෘථග්ජනය තමයි පාදමට ගන්න. ප්‍රස්තාරය අඳින්න පාදමට ගන්න, බිඳුවට ගන්න අන්ධ පෘථග්ජන කීචාරි වැඩ ගන්න. ප්‍රස්ථාරකේ පාදම ලකුණ ඩේටම් ලයින් එක ඉතාමත් වැදගත්. ඒක අනුව තමයි ඉතුරු ඔක්කොම සාපේක්ෂතාවය ගොඩනගන්නේ ප්‍රස්ථාරයේ ඉතුරු කතා ශරීරය ගොඩනයි. ඉතින් අන්ධ පෘතඥය තේරුම් ගන්න ඕන. අන්ධ පෘතඥය තේරුම් ගන්න අන්ධ පෘතඥයට බෑ සුතවත් ආර්ය ශ්‍රාවකයට පුළුවන්. ඒ වුණත් නම් කල්යාණ සත්පුරුෂයාට පුළුවන්. දැන් මේ බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරන්නේ කල්යාණ සත්පුරුෂයා. ආමන්ත්‍රණය කළා හුවා දක්වන්න හදන්නේ අන්ධ පෘතඥයා. ඉතින් ඒක කවදාකවත් සරුවචන් ආංශයේ මේ අන්ධ පුත්‍ජජනය පහත් කරන්න හදනවත් එහෙනම් තමයි කල්යාණ සත්පුරුෂයන්ට කතා කරලා අන්ධ පුත්‍ජජනය හෙලා දකපන් කියන කරන එකක් නෙවෙයි. ඒක සාපේක්ෂව යන්න ඕනේ. වැඩි පටන් ගන්න ඕනේ දන්න තැන. වැඩි පටන් ගන්න ඕනේ තියෙන තැන. වැඩි පටන් ගන්න ඕනේ බිඳුවේ. ඒක තමයි අපිට බැරි අපි හැම වෙලාවෙම පටන් ගන්නකොටම අඳිනවා අපි ආශ්‍රය කරන මේ වගේ කට්ටිය විතරයි මේ තෙලින් පටන් ගන්න ඕනේ එහෙම බැරි අත් එක අපිට ඇසුරු කරන්න බෑ කියලා අපි අර මේ සාපේක්ෂතාවයට අවශ්‍ය කරන පාදම විනාශ කර ගන්නවා. පාද විනාශ කරලා පස්සේ කොහොමවත් කැන්වස් එක නැතුව චිත්‍ර අඳින්න බෑ. අහසේ චිත්‍ර අඳින්න බෑ. බුදුරජාණන්සේ කියනවා චිත්‍රය අඳින්න කැන්වස් එක තියෙනවා. කැන්වස් එක තමයි සාමාන්‍ය මනුස්සයා. අපි කියන්නේ හුදී ජනතාව. එහෙම නැත්නම් අන්ධ පුත්තජනය. එහෙම නැත්නම් අසුතවත් පුත්තජනය. මොකද අපි එතන ඉඳලා ආවේ. අපිට කාටවත් කියන්න බෑ අපි පටන් ගත්තේ මේ උපදිනකොටම මහජාතියම ආවයි කියලා නේ. අපි එතන ඉඳලා ආවේ. අපි ආපු පාරට ගරු කිරීමකුත් වෙනවා. ඒ වගේම ලෝකේ බහුතරය අන්ධ පෘථග්ජනියෝ අපි ඇත්තන්ට නිග්‍රහ කරන්නේ. ඒක තමයි අපි පාදක වශයෙන් එහෙම නැත්නම් නෝම් එක කියලා කියන්නේ මූලාශ්‍ර මූලාශ්‍රය වශයෙන් ගන්න එතන. එතනින් පස්සේ තමයි වැඩි පටන් ගන්න. ඒක කියනවා නම් ගොපලක් කපනකොට අමු පොළව හම්බ වෙනකම් මේ ෆවුන්ඩේෂන් එක කපන්න. පුරෝපසේ ගැහුවොත් ගොඩනැගිල්ල හොදාගෙන යනවා. නිසා පුරෝපස බහින්න ඕනේ පිහිටිපසට යනකම්. ගෙපලක් කපනකොට එහෙමයි කරන්නේ. ආන්නේ වගේ ඒ පිහිටිපස ස්වභාවයේ අපි අමතක කරුවොත් ඔය පහත් කළ සැලකුවොත් අපි පටන් ගන්නෙම ලෙඩ මනසකින්. අපි පටන් ගන්නෙ ඇඳලා කියලා කියන්නේ. අසත්පුරුෂ වෙනවා. අසත්පුරුෂ නොවෙන්න අන්ධ පෘතග්ජනය කියනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ අන්ධ පෘතග්ජනය නිර්වචනය කරනවා. ඊට පස්සේ තමයි මේ නඩු වார்த்தාව යන්නේ. අරියාණං අදසාවි. ඒ මනුස්සයා කවදාකවත් මේ ආර්යයන් වහන්සේ නමක් දැකලා නැහැ. අරිය ධම්මේ අකෝවිදෝ. එයා මේ ආර්යයන් වහන්සේලා ගරු කරන අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝ කියලා වෙනම ආකල්ප සම්පත්තියක් තියෙනවා ආර්යයන් වහන්සේලාට. එයා ඒක මේ ඒකේ දක්ෂකමක් නැහැ. කවදාකවත් ඒ ආර්යයන් වහන්සේලාත් එක්ක ඉඳලා උන්වහන්සේට උපස්ථාන කරලා උන්වහන්සේලා සිතුම් පැතුම් පිළිබඳ හැඟීමක් නැහැ. ඒ විතරක් නෙවෙයි ආර්ය ධම්මේ අවිනීතෝය කවදාකවත් උත්සාහ කරලත් නැහැ. රැට නොකා ඉඳ උත්සාහ කරලා නැහැ. මුදල් පරිහරණය නොකරින්න උත්සාහ කරලා නැහැ. Brahmacharya රකින්න උත්සාහ කරලා නැහැ. සතුන් නොමරින්න උත්සාහ කරලා නැහැ. හොරකම් නොකරින්න උත්සාහ කරලා නැහැ. කාමීත්‍යචාරය නොකරන උත්සාහයක්වත් කරලා නැහැ. ඉතින් එහෙම කෙනාට බුදුන් කියනවා අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදු අරිය ධම්මේ අවිනීතෝ ඒ කියන්නේ යාක කියන්නේ ආර්යයන් වහන්සේලා කියලා ලෝකේ නෑ ඔක්කොමලා ඉන්නේ බෙල්ල කන කුලල් කාගෙන යන ජීවත් වෙන જાතියක්. ওই මිනිස්සුත් එක්ක තෙතක් අනුකම්පාවක් නෑ. ගහප ගහුවක් ගහපිය බැන්නොත් බැනපිය මැරුවොත් මැරපිය මම බලා ගන්නම් කියන එක තමයි. ඒකට කියන්නේ කැලෑ නීතිය කියලා. කැලී තියෙන ඒ නීතිය. ඒක තමයි බාහිරෙත් තියෙන්නේ. නගරෙත් තියෙන එච්චරයි. ඒ ඒ ධර්මතාවල <clears throat> මේ ආර්යයන් වහන්සේලා જાතියක් ඉන්නවා. උන්වහන්සේලා අනුන්ගේ යැපෙන්නේ. උන්වහන්සේලා මේ පරපටිබද්ධ ජීවිතයක් තියෙන්නේ. ඒ නිසා අපි අමදනුවන් රැක්කට අපි eh, හම්බ කරාට අපි ඒ ආර්යයන් වහන්සේලා වෙනුවෙන් කුල දේවතාවුන් විසින් වෙනෙන් යමක් දෙන්න ඕනේ. උන්වහන්සේලාගේ සපදුක් බලන්න ඕනේ. පද්ධතිය පවතිනට ආර්යයන් වහන්සේලා ඒ එහෙම නැත්නම් මේ Brahmacharya රකින්න අවශ්‍යයි. ඒ කට්ටිය අපි රැක බල ගන්න ඕනේ කියලා දන්නේවත් නැහැ. අහලත් නැහැ. හාංකා විශයක් නැහැ. ඒ නැත්නම් සප්පුරුෂ ධම්මේ මේ අවිනීතෝ අසුතවතෝ පුතෝ ජනෝ සත්පුරුෂ ධම්මේ අදස්සාවි. ලෝකේ සත්පුරුෂ ධර්ම කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ පඬිතයන් විසින් බමුණන් විසින් මේ දහවි ඇත්තන් විසින් ගරු කරන ධර්ම තියෙනවා රාජනීති කියනවා රටේ පවතින නීති තියෙනවා මේ සමාජ පද්ධති තියෙනවා ඒ වගේදී සත්පුරුෂ ධර්ම જાතියක් තියෙනවා. කැලෑ නීති ඒක නෑ. ඒ කැලෑ නීතියේ ඉන්නේ කරන්න තේරෙනවා ඔව්ව ඉගෙනගෙන ඉන්න අපිට කරන්න බෑ ඒ නිසා සත්පුරුෂ ධර්මයේ දැකලත් නැහැ සත්පුරුෂ ධර්මයේ අකෝවිදෝ කවදාත් උත්සාහ කරලත් නැහැ ශිෂ්ට මිනිසෙක් වෙන්න. එයා හිතනවා ශිෂ්ට මිනිසෙක් වෙන එක භාග ජීවිතයක් පුළුවන් නම් කාම අරගෙන කන්න ඕනේ බලවතා ජයගනි ඒක තමයි ක්‍රමේ ඒ සත්පුරුෂ ධර්ම වලට දක්ෂකමකුත් නැහැ උත්සාහ කරන එක යාට පෙන්නේ නෝන්ජල් වැඩක් විදියට. වැඩියෙන්ම සතුම් මරාගෙන වැඩියෙන්ම හොරකම් කරගෙන වැඩියෙන් කාමීත්‍යාචාරය කරන ඉන්නේ තමයි නායකත්වය සඳහා අවශ්‍ය කරන දේ. ඒක තමයි ඒ වැද්දන් අතර තියෙන දේ. ඒක තමයි මලේසිය ජනතාව අතර තියෙන්නේ. ඉතින් ඒකම තමයි ඇත්තටම අද තියෙන ශිෂ්ට සමාජයේ තියෙන ඉච්චරයි. දැනගත්ත හරි නොදැනගත්ත හරි. නමුත් මේ දෙක අතරමැද තියෙනවා මේ සත්පුරුෂ ධර්ම කියලා જાතිය. සමාජ ධර්ම කියලා මේවට කියනවා. ආචාර ධර්ම කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආචාර ධර්ම කියන්නේ බෞද්ධ ආචාර ධර්ම වලට නෙවෙයි. බෞද්ධ සදාචාර ධර්ම නෙවෙයි. કોઈ සමාජයක හෝ තියෙනවා නම් ආචාර ධර්මයක්. કોઈ සමාජයක හෝ ආචාර ධර්මයක් තියෙනවා නම් ඒ ආචාර ධර්මයට ගරු කරන්නේ නැතුව ඒ සමාජයේ වැඩ කරනවා කියලා කියන්නේ සමාජයේ ගැටාගත්තයි කියන. ඒ සමාජයට අභියෝග කරයි කියලා තියාට ඉන්න බෑ. ඒ නිසා ආරම්භයේදී සත්පුරුෂ ධර්ම දැනගන්න ඕනේ. සත්තු ධර්ම කෝවිද වෙන්න ඕනේ. ඒකේ සූර වෙන්න ඕනේ. ඒකේ විනයනේ වෙන්න ඕනේ. ඒකට හික්මෙන්න ඕනේ. ඉතින් අසත්පුරුෂයාට තේරෙන්නේ සත්පුරුෂ ධර්ම මහ කරදරයක්. මා හිරිහැරයක්. මේ අතන මෙතන නීති දාගෙන අනම්මනම් මොකොත් නෑ අර වල් වනචර නීතියට තමයි කැමති. ඉතින් ඒ ඒ චිත්‍රයේ ඒ ඒ කියන මානසිකත්වය අපි තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේක තමයි නින්දෙදි හීනෙන් අපිට තියෙන්නේ. නින්දදී හීනෙන් කිසිම දවසක අපි සත්පුරුෂය දන්නෙත් නැහැ සත්පුරුෂ ධර්මිකුත් නැහැ අපි බයලජ්ජා දෙකම නැහැ අපි හැසිරෙන්නේ තනි කරම ඒ සන්තරපණය කරන අදහසෙන්. ඒ නිසා හීනේදී හොඳ නරක නැහැ. හීනකේ සදාචාරයක් නැහැ. ඒකයි අපි හීන දකින්න වෙලාවට තනි වෙන්නේ, අඳුරකට යන්නේ, කොටු වෙන්නේ. මේ දැක්කොත් වෙන කවුරු හරි කිසිසේත්ම පුද්ගලයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා භික්ෂුවකට බුදුදහමසේ කියලා තියෙනවා දෙන්නේ එකට නිදා ගන්න එපයි කියලා. නිදා ගන්නකොට අඩු ගානේ ඇඳකව නිදා ගන්න වුණොත් తాවකාලික හෝ සිවුරුපටියෙන් හරි දෙක වෙන් කරගන්නයි කියලා තියෙනවා. එයාගේ මෙයාට එන්න එපා. ගියන් එක නිදා ගන්න යන්න එපා. මොකද හීනේදී භික්ෂුව විකාර කරනවා. ඒතකොට ගියා අන්ත හොල්මන් වෙලා යනවා. ඒ නිසා භික්ෂුවක් ජීවත් වෙන්න ඕනේ ගිහි ජීවත් වෙන වහලෙන් ඈත් වෙලා. වෙනමම වහලෙක. ඉතින් ඒකට ඒකට දන්නව කොච්චර බාහි දවල් මිගිල රෑ දානියෙල් සෙල්ලම වගේ දවල්ට මහා ලොකෝය දක්ෂකම් පාගෙන හිටියට රෑට හීනේ මොනව වෙනවද දන්නේ ඒ නිසා භික්ෂුව පැත්තකට වෙලා ඉන්නේ. ඒ දන්න නිසා. ඒ නිසා බුදුජානසික දැනගෙනම පැත්තකට කරන වගේම ලෝකයේ තියෙනවනේ අදාන්ත දුර්දාන්ත සත්පුරුෂ ධර්ම දන්නේ නැති ආර්ය දන්නේ නැති ලෝකේ. ඒක තමයි ලෝකේ කියන්නේ. ඒක ඊටත් වැඩිය දරුණුයි කැලණීතර කියන්නේ. කැලේ වනසත්තු අතර තියෙන එහෙම එකක්. වල්වැදිච්ච හොරු ගාව තියෙන එහෙම එකක්. මම් පහරන්නන් ගාව තියෙන එහෙම එකක්. ඒ ධර්මීය මාය විසින් සියලු තන්නේ අරසා කරනවා. ඒක දැනගෙන යන්න ඕනේ අපි සංසාර බය දැනගන්න. ඒ නිසා බුදුරජාණන්සේ ඒ චිත්‍රය අඳිනකොට කැන්වස් එක වශයෙන් ගන්න නැත්නම් චිත්‍රය අඳින රෙද්ද එහෙම නැත්නම් කොලේ වශයෙන් ගන්නෙ අසුතෝතෝ පුතුජනෝ අරියාණං අදසාවි අරිදම්මයක්ෝ විද අරිදම්මේ අවිනෝතෝ සප්පුරුසාණං අදසාවි සප්පුරුසන් මේ අකෝ විදෝ සප්පුරුසම්මේ අවිනීතෝ ඉතින් මේක හොඳට තේරුම් අරගන්න අපි ඔය පෞද්ගලිකත්වය කියලා ඕනෝක තමයි රකින්නේ අපිට හැම වෙලාවෙම සෙනගෙක් ඉන්නකොට ඉන්න බෑ. අපිට ඕන වෙනවා පුද්ගලිකත්වය. මොකද අපේ අර හැඟුම් උදාහරින්න ඕනේ. ඒ හැඟුම් උදාහරණ හුඟක් වෙලාවට කැම මේසි අපිට සිද්ධ වෙනවා. නැත්නම් කාම මේ කාමයේ හැසිරෙනකොට ඒක සිද්ධ වෙනවා. ඒ නිසා කාමෙදී හොඳ නරක නැහැ. ඒකට ඕන දෙයක් වැළි. අනිත් කෝක හොඳට එළියට එනවා යුද්ධෙදී. යුද්ධ කරන්න ගියාම කොයි එකක් සාධාරණයි. ඉතින් ඒ දෙකම නැතුව මේ මනුස්සය පවතින්නේ නැහැ. ඔය කාමයේ සහ යුද්ධ දෙක නැතුව මනුස්සර කොහොමඩක්වත් පැවැත්මක් නැහැ. ඒ දෙක තමයි අන්ත දෙක. ඒ අන්ත දෙකටම නීති නැහැ. ඉතින් ඒ නිසා වරින් වර යුද්ධයක් එන්න ඕනේ රටක් පවතින්නේ. මිනිස්සු කාමීත්‍යාචාරය හෝ කාමාචාර කරන්න ඕනේ රටක් පවතින. ඉතින් ඒ දෙකම කුණු හරප සාමාන්‍යයි. නමුත් ඒ දෙක නැතුව ලෝකයක් නැහැ. දැන් බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ දෙක අන්ත දෙක. ඒ කාමසුකල්ලියන් කාණියෝගේ අත්කලමතාණියෝගේ ওই දෙක මැදට යන්න ওই දෙක දන්නේ නැතුව කවදාවත් බෑ කියන එකයි මම මේ කියන්න හදන්නේ. ওই කොන් දෙක, ওই තුප්පහි දෙක, ওই නොකෑමනා දහපතුරා පට්ටපඳුරු දෙක දන්නේ නැතුව කාටවත් මධ්‍යම ප්‍රතිපදාවක් හිතා ගන්නත් බෑ. ඉතින් අපි හිතුවොත් මේව නොදකින්න ඔබතන් කියලා. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව නොදකින්න ඔබතන්. මේව අපි දන්නවා. අලුතෙන් උගන්නන්න දෙයක් නැහැ. බුදුරජාණන් ශෛල උගන්නන්න දෙයක් නැහැ. හැබැයි මේවට අනවශ්‍ය විදිහට කරප්පන් හදාගන්න එපා. මේකට සාපේක්ෂව තමයි සත්පුරුෂ ධර්මයේ තියෙන්නේ. මේකට සාපේක්ෂව තමයි ආර්ය ධර්මයේ තියෙන්නේ. ඒක නිසා මේ පදනම අපි හටගත්ත තැන නෙළුම පටන් ගන්නෙ මඩ ගොහරුවේ. ඉතින් නෙළුමට පුළුවන් ද මඩ ගොහරුවට තුක්නොදකින් කියන්නේ. නෙළුම මඩේ ගෙහිලා තියෙන තාක්කල් තමයි ඔය නෙළුමේ මලේ ලස්සන තියෙන්නේ. නෙලාගත්තට පස්සේ ඒක මැල වෙනවා. ඒ නිසා නෙළුමයි මලයි මඩ ගොහරුවයි මේ විස්තර කරන්නේ. මුද්‍රෙන්ස පටන් ගන්න ඔය මඩ ගොහරුව ගෑවුනොත් කක්කා. ඒකෙන් තමයි පෝෂණය උරාගන්නේ. ඒක තමයි ජීවේ තියෙන. ඒකෙන් තමයි සාරය උරාගන්නේ. උඩට ආවට පස්සේ අර සිනිගඳ ගහන වතුරේ මානෙල් සුවඳමය කුඩමසු පිලී ගඳමය දෙකට මුල දියමය හොඳට නරකට දෙකට කටමය කියලා බරණ කවියක් තියෙනවා. ඒ සියලු ජරාව උපදින්නෙත් සිනිගඳ ගහන්නෙත් මඩේමයි. මානෙල්ලාජි මල් පෙපෙන්නෙත් මඩේමයි. ඒ සමබේ වචනෙන් තමයි ඔබ තේරෙන්නේ කවුද කියලා. හොඳට නරකට දෙකට හොඳට නරකට දෙකට කටමය කියලා. ඉතින් අපි මේ හුඟාක් වෙලාට මේ භාවනා කරන්න යනකොට මේ අසත්පුරුෂය අයින් කරන්න හදනවා. එහෙම නැත්නම් අසත් ධර්මයේ තියෙන එක අහිං කරන්න හදනවා. ඉතින් ඒ කියන්නේ පේකණි වැලෙම කපා ගත්තා. ඒව තියෙන්න ඕනේ. ඒකට සාපේක්ෂවයි අපි ඉදිරියට යන්නේ. ඒක චිත්‍රයක canvas එක වගේ. නෙළුම හිටලා තියෙන මඩ ගොහරුව වගේ. මේ මඩ ගොහරුවෙන් ගලවන්න යන්න එපා. මේ නෙළුම පිපුණයි කියලා ලස්සන උණයි කියලා මඩ ගෑවෙන්නේ නැහැ කියලා වතුර ගෑවෙන්නේ නැහැ කියලා මඩෙන් ගලවන්න යන්න එපා. ගලවන්න ගිය දවස් ඉන්න බෑ. ඉතින් ඒක තමයි සරුවචාන්සේ සඳහන් කරන දවසේ හොඳම වෙලාවේ මේ ටෙඩි පොඩ්ඩක් පමා වුණාට පස්සේ සරුවචාන්සේ පාත්‍රය අරගෙන ගමට යනවා. ගමන ගිහලා ගමේ හැටි බලනවා. පිළිවෙලට ඇඳගෙන තියano ඉන්නවා, පිස්සු ඇච්චි අස්සෝ ඉන්නවා, පිස්සු ඇච්චි බල්ලෝ ඉන්නවා, පාරේ මැද කැත කරලා තියෙනවා, පොඩ්ඩලමයි සෙල්ලම් කරනවා. ඉතින් ඒක දකින්න බුදු වුණාට පස්සෙවත් කරන්න බෑ. ඒකට යන්න ඕනේ. මහා කරුණාවෙන් ගමට යන්න ඕනේ. පාත්‍රය පිරුණාට පස්සේ මහා ප්‍රඥාවෙන් කැලේට ගිහිල්ලා දාන ටික වළඳලා භාවනා කරනවා. දෙක සම්වර කරන්න ඕන. ඒ නිසා අපිට මේ ගමේ තියෙන මේ <clears throat> නාඩගම් දකින්න නැතුව සංසාර බය තේරෙන්නේ අනිතික තේරුණා කියලා හිතන්නත් ඒවා. අපි ඔය දන්න ටිකමදි. ඒක අපි භාවනා ලෝකයෙන් ඒක දිහා බලන්න ඕනේ. ඒක ඉඳලා භාවනා ලෝකේ බලන්න ඕනේ. ඒ නිසා මුලින්ම චිත්‍රපටයේ චිත්‍රය අඳින්නේ සරුවචනහන්සේ අසුතෝතෝ පුසුජනෝ. ඒ කියන්නේ අන්ධ පෘථග්ජනයා කියලා පස්සේ ඉනවා. පස්සේ මේකට අතරමැද වචනයක් දාගෙන තියෙනවා අටුව ආවේ කල්යාණ පෘථග්ජන කියලා. මේ ටික දන්න තාම ගිහිගේ ඉන්නේ නැත්තො. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි මේ ගත කරන ජීවිතයේ සංසාරේ කෑල්ලක්. ඒක මේ නරක කෑල්ලක් අත්ත වලිගේ කෑල්ලක් අත්ත සංසාරේ කෑල්ලක්. අපි අද එතනින් නමුත් අපි මේ බොහෝ ඇත්තෝ වගේ අපි බුදුබණ අහලා තියෙනවා. එතකොට යාර කියනවා සුතවා අරිය ශාවකෝ කියලා බුදුරජාණන් නැත්නම් කල්යාණ සත්පුරුෂයෝ කියලා කියනවා. එයා තාම ඉන්නේ ගිහි ලෝකේ. අබදරුවන් රකින්නවා, රකී රසවල් කරනවා. නමුත් අහලා තියෙනවා සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ සර්වජන් වහන්සේ මෙන්න මේ අන්ධ පුතඥයෝ කියලා જાතියක් පෙන්ලා දීලා තිනවා. මම හිටියේ එතන. බුදුබණ ඇහුවට පස්සේ මම තාමත් අන්ධ පුතඥෙක් නෙවෙයි. මම දැන් කල්යාණ පුරුෂ සත්පුරුෂයෙක්. ඒ නිසා මම දන්නවා මම ඉන්නේ එකක් ආවේ කියලා. හැබැයි බුද්ධාලෝකයක් තියෙන බව දන්න. එහෙම නැත්නම් බුද්ධ බුද්ධ ශාසනයක් තියෙනවා කියලා දන්න. මට තියෙන්නේ manussත්ත්ව ප්‍රතිලාභයක් කියලා දානවා. මට ඕන නැගිටින්න පුළුවන් බව දානවා. මට අවශ්‍ය නම් ක්ෂණ සම්පත්තිය තියෙනවා කියලා දානවා. මොකද බුදුරජාණන්සේක පෙන්ලා දෙනවා. ඊට පස්සේ ඒක නා තවදුරටත් අර හිටපු අන්ධ පෘතජනතාවටම ගියා නම් ඌ මෙයාට ඩොක්කා කරලා කියන්න ඕන අන්ධ පෘතජනයයි කියලා. ඒක දැනුණාට පස්සේ අරකේ ඉඳගෙන එයින් නික්මෙන්න හදන එක නට තමයි අබිනිෂ්ක්‍මණය කරන කෙනයි කියලා කියන්නේ. එයා ඊට පස්සේ කායි විවේකයට උත්සාහ කරනවා. ලද වේලාවක හිරෙන් පැටලෙන්න හදන හිරකාරයෙක් වාගේ එයාට එතකොට කල්යාණ සත්පුරුෂයයි කියනවා. ඒකින තා මොනම කර්මාන්තයක්වත් පටන් ගන්නෑ. හැබැයි ඉන්න කක්කාව දන්නවා. ඒක නිසා එයා එකෙන් අයින් වෙන්න හදන. හැබැයි ඉන්නකොට අර කක්කාව ඉන්න ගමන් ඒකට කැමැත්තෙන් වගේ තමයි ඉන්නේ. කාටවත් තේරෙන්නේ නැහැ මේ මනුස්සයා මේ එක පයක් එළිය තියාගෙන ඉන්නේ කියලා. එහෙම ඉඳලා එයා පුළුවන් තරම් සත්පුරුෂ ධර්මයේ ආශ්‍රය කරනවා, සත්පුරුෂයන් දකිනවා, සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා. ආර්යයන් වහන්සේලා දකිනවා ආර්ය ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා ආර්ය ධර්මයේ දක්ෂකමක් ඇති කර ගන්නවා. හැබැයි ඒ කරන කාලේ ඒ කල්යා අන්ධ සත් කල්යා අන්ධ පෘථග්ජනෙක්ව ඉඳලා කල්යාණ සත්පුරුෂෙක් වුණාට පස්සේ ජීවිතයේ ඉස්කෙඩියෙක් ගෙම්බෙක් වෙන්න හදනවා වගේ. ජලජ ප්‍රාණියා උභේ ජීවියෙක් වෙන්න හදනවා. දැන් වරින් වර ගොඩ යනවා ආය වතුරට එනවා. ආය ගොඩ යනවා ආය වතුරට එනවා. ඒක ලියවල ශ්වසන පද්ධති දෙක තුනක් පාවිච්චි කරනවා. හුස්මෙමුත් ගොඩ ගන්න පුළුවන්. හැමෙමුත් ආශ්වාස ප්‍රශ්වාස කරන්න පුළුවන්. කටෙනුත් වතුර අරගෙන මේ කර්මල් නැති වුණාට වතුරේ ඉන්න පුළුවන්. ඉබ්බා වාගේ, ගිම්බා වාගේ, කබරයා වාගේ උබේ ජීවින් වෙන්න උත්සාහ කරනවා. ඉතින් යෝගාවචරය කියන සතා ඔතෙන්ට වැටෙනවා. එයාට ගෙදර කට්ටියත් එක්ක බලනකොට බන ඇහිලා තියෙනවා. හැබැයි තාමත් ගෙවල් වල තියෙන බැඳීම තියෙනවා. එයා උත්සාහ කරනවා part time නැත්නම් ආංශික වශයෙන් වරින් වර වරින් වර අර සත්පුරුෂයන් අසුර කරමින් කල්යාණ ධර්ම ඇසුරු කරමින් කටයුතු කරන්න ඒක උභේ ජීවි ජීවිතයක් ඒක බුරුම් පන්සිවාස කියන්නේ දෙලොක් අතරමැද හිර වෙච්ච මිනිහෙක් කියලා. යාට ඒකත් නැහැ මේකත් නැහැ. ගෙදෙනුවොත් බැනුම් අහනවා. මෙහා බව මෙහෙත් බයි. කරනවා නම් කරපම් පැටම් ඵලයන් කියලා. ගෙදර ගියාම ගෑණි කියනවා එක්කෝ මිනිහෙක් වෙන්න නැත්නම් තාපසෙක් වෙන්න කියලා. එක්කෝ පවුලක් කරන්න නැත්නම් පන්සල් යන්න. ඔය දෙක කරන්න බෑ. ඔය ඔය දෙක මැද යන එක තමයි කම්බිය ඇවිදිනවා වගේ තියෙන්නේ. ඒක දී යටින් ගින්දර ගෙනියනවා වගේ වැඩ. හරි ජොලිම කෑල්ල හැබැයි. මගේ ජීවිතේම ජොල්ලිම කෑල්ල ඒකේ දක්ෂතාවය අනුව නිසා තමයි මම අද වුණා සතුටින් ජීවත් වෙන්නේ මම ඒ කවදාකවත් හිතුනේ දඬුවමක් විදියට මම දැනගත්තේ උඹේ ජීවි වෙනකොට අතරමැද අවස්ථාවක් තියෙනවා කර්මලුත් තියෙනවා හැමිනුත් හුස්ම ගන්න පුළුවන් කොට දැම්මට එකපාර මැරෙන්නේ අප වතුට යන්න පුළුවන් මේ දෙක අතරමැද වෙන එක තමයි බුදුහාමුදුර අපිව ඔසවලා ගන්න හදනවා මේ කායි විවේකයේ ඇති සහ කායි විවේකයේ නැති කියන. gedara ජීවිතේ කායි විවේකයේ නැති උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, හැන්දෑවට කසපාර 300 හම්බෙන්නේ සිපිරි ගියක්. ඒකට කියන්නේ හිරයක් ගන්නවා කියලා කියන්නේ. හිරේ කියලා කියන්නේ. ඉතින් අධිකාර මාත්‍යයේ ඉන්න කාලේ අන්තිම කාලේ ටෙලිවිෂන් එකට අරගෙන ඒ මේ සමුක ප්‍රේක්ෂණය කරන මහත්තයා ඇහුව මහත්තයා මේ කසාද බඳලා නැහැ කියලා ආරංචි තියෙන ඕ මම බඳන්නේ. ඇයි මහත්තයෝයි කියලා ඇහුවා. ඒකට මහත්තයා අහන මහත්තයා හිරේ වැටෙන්න කැමතිද කියලා. ප්‍රශ්න අහන එක නෑ. නෑ. ඒ කසාද කියන්නේ හීරයක්. ඉතින් මං හීරේ වෙටින්න කැමති නැහැ. මන්ට කැමතියි. ඒතර මිනිහා බැඳලානේ. ඒතර මිනිහට බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඉතින් හීරයක් අරගෙන ඊට පස්සේ අපෙන් ආනම ඇයි හීරේ වෙටෙන්න කැමති නැත්තේ. කැමති නෑ හීරයක් වෙටෙන්න ඕන දඩුවක් කරපු එකාට. ඒක දෙන්න දන්න ඕනේ හිරේ කියන්නේ. ඉතින් හිරයක් ගන්නවා කියන එක තියෙන්නේ බෑ. ඉතින් අර ඒකේ ඉඳ හිරේ ඉඳගෙනම එළියට එන ක්‍රම දෙක තමයි අරියන් වංශයේ දකින්න. සත්පුරුෂ ධර්මයේ දකින්න. නැත්නම් සත්පුරුෂය දකිනවා. ආර්ය ධර්මයේ කෝවිද වෙනවා, දක්ෂ වෙනවා. සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙනවා. ආර්ය ධර්මයේ ඉඳලා හිටලා හැසිරෙනවා. විනයනේ වෙනවා, ශික්ෂණය වෙනවා. ඒ සත්පුරුෂ ධර්මයේ ශික්ෂණය වෙනවා. මේ දෙකම කරන්නේ හොරේ. ඒක තමයි ධම්මිකාමතුරු මට පටන් ගන්නකොට කිව්වේ. උඹ කාටවත් දැනෙන්න කරන්න යන්න එපා. ආශ්‍රයන් ආරිනවසලා දැක්ක බව කියන්නත් එපා. ඒ ධර්මයේ හැසිරෙන දන්නවයි කියන්නත් එපා. හැසිරෙන බව පෙන්වන්නත් එපා. සත්පුරුෂයන් ඇසුරු කරන බව ඉන්නවා ලෝකේ කියන කාටවත් අඟවන්නත් එපා. ඒ ධර්මයේ උඹ ටිකක් හරි දන්නවනේ අඟවන්නත් එපා. ඒක හැසිරියන් හැසිරිච්ච බව කාටවත් පේන්න තියෙන්න එපා. අපේ වචනෙන් කියනවනම් සාමාන්‍ය ලෝකේ ඉන්නකොට පිස්සු කෙලගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් කට්ටිය ඇවිල්ලා අපිට එක එක නම් දාන්න හදනවා. ඒ ගොඩ යන්න දැනගන්න ඕනේ. හැබැයි ඒක බුදුහාමුදුරෝ කියන්නේ නැහැ. මං ආමුදුරෝ කිව්වට. බුදුහාමුදුරේ දවසල කිව්වේ ඒ කෙලින්ම දැක්කනම් පැනපන් නන්දහම්තුරණ කරපු වැඩේ තමයි. මම අවුරුදු 8ක් විතර ඕක කාලා තිනවා. අය අර ධම්මික හම්තුරණ පිංචිද්ද හැබැයි ඒ හම්තුරු ළඟදී හම්බෙලා වැන්දාට පස්සේ කියනවා මම ඔබට එහෙම දෙයක් කියව බව මට මතක නැහැ. මම කියන්නේ ඔබ වහන්සේට වඳින්නේ ඒකටම. මම එතකොට අංග සම්පූර්ණ කුඩු ගල වගේ තරුණෙක්. ඔබ වහන්සේ මට දිනුන එක තමයි භාවනා කරමන් පුළුවන් තරම් අංගවණ්ඩවත් එපා. කිසිම විදිහට අඟවන්න එපා. සිල් රැකපන්, සිල් රකින්න රකින්න බා කියන්නවත් එපා. බඳින්න එපා. බඳින්නේ නැහැ කියලා කියන්නවත් එපා. මොකක් හරි එකක් පස්සට දාගෙන හිටපන්. ඉතින් බලන්න ওই ධර්ම තුන අපච්චිවත් මට දීලා නැහනේ. කිසිම හාමුදුර කෙනෙක් මට දීලා නැහැ. ඔය ඕස්ට්‍රේලියානු හාමුදුරුවෝ මට කිව්වා මිසක් මම ආද ප්‍රසිද්ධියේ කියලා. මම අවස්ථාවක් හමුන මම ඒ සාන්තේ ගෙන්නනවා. ගෙන්නලා කියවනවා. අනේ සාන්ත තමයි මට කිව්වේ. ඒ සාන්ත කියනවා මේ ළඟදිත් වයින්කොට නෑ නෑ මම ඔබට ඒවා කිව්වා මතක නැහැ කියලා. නමුත් මට කියූප එක කියන්නදී තව ගොඩ දෙනකොට ඒකටවත් ඇහිලත් නැහැ. මට ඇහුණා මම දිගට අරගෙන ගියා. ඒ නිසා මට පුළුවන් වුණා එදා ඉඳලා අද දක්වාම මේ ලෝකේ කවදාකවත් ආර්යයන් වහන්සේලාගේ හිස්ටරි බව අදාහ ගන්න. මට එදාදිට අද දක්වා මට තේරෙනවා සත්පුරුෂයන්ගෙන් කිසිම හිගයක් නැහැ ලෝකේ. අපේ අසත්පුරුෂ නොකෑමන දහවතුරා පට්ටබඳුරකමට අපි අසත්පුරුෂොත් එක්ක හිටියට සත්පුරුෂෝ නැත්තේ නෑ. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න මේ පරිසරයේ කිසිම බාධාවක් නැහැ. ඒක තමයි ඒක සත්පුරුසයි කියන්නේ. ආර්ය ධර්මයක් මේ සමාජයට මොනවක්වත් කරන්න බෑ. සමාජයේ අසත්පුරුෂ වුණාට, අනාර්ය වුණාට සත්පුරුෂ ධර්මයට මොනවක්වත් කරන්න බෑ. ආර්ය ධර්මෙට මොනවක්වත් කරන්න බෑ. දැන් අපි මේ පාරේ යනකොට ට්‍රැෆික් ජෑම් තියෙනවනේ. එන මොනවක්වත් කරගන්න බෑනේ. ඉතින් ප්ලේන් එකේ යන කෙනා බලනවා අපිට ට්‍රැෆික් ජෑම් ප්‍රශ්නයක් නෑ. ට්‍රැෆික් ජෑම් එක තමයි තියෙන්නේ පල්ලේ. මම යන්නේ 33000 කුඩින්නේ. මට ට්‍රැෆික් ජෑම් නෑ. මට ට්‍රැෆික් නීති බලපාන්නෙත් නෑ. හැබැයි එවියේෂන් නීති බලපාන්න. කියනවා හරි 500න් ඵලයන් 1000න් ඵලයන් 3000න් ඵලයන් මේ විදිහට කියන ඒක කරන්න ඕනේ. මොකද නැත්තම් අහසේදී මැස්සෙක් හම්බුනොත් වැදුනොත් ඉවරයි ප්ලේන් එක. ඒක තියාගන්න නිසා දැනගන්න ඕනේ මේ ඕනේ නම් වාහන වල යන්න ට්‍රැෆික් ජෑම් ඕනේ නම්. එහෙම නැත්තම් උඩින් යන්න ට්‍රැෆික් ජෑම් නැහැ. ඒකෙත් ඒ ඒ ක්‍රම තියෙනවා හැමදාම. ඔය ඉතින් අපි අර අර කක්කාවටම ගිහලා කක්කාවෙන් පැටලිලා කක්කාවට බැන බැන ඉන්නේ. අපිට වෙන දෙයක් තියෙන බව දන්නේ නැති නිසා. සරුවත් යනාංශයයිල අපට කියනවා. ආර්ය නාංශත්ලා જાතිය ලෝකේ ඉන්නවා. සත්පුරුෂෝ කියලා જાතියක් ලෝකේ තියෙනවා. ආර්ය ධර්මයේ කියලා එකක් ලෝකේ තියෙනවා. කැලණීතර සාපේක්ෂව සත්පුරුෂ ධර්ම කියලා තව එකක් තියෙනවා. ඒක ස්වභාවික වර්ණයට අහු වෙන්නේ නැහැ. මුදට මතක තියාගන්න. සත්පුරුෂ ධර්මයේ හෝ ආර්ය ධර්මයේ ස්වභාවික වර්ණයට අහු වෙන්නේ. ඒක ස්වභාවික වර්ණේ තියෙන જાති භෝග කරක්. ස්වභාවික වර්ණේ තියෙන පැවැත්මට. මේ දෙකම තියෙන නැවැත්මට. ඉතින් මේ පැවැත්මයි නැවැත්මයි දෙකම එක මනසකට වැටුණාට පස්සේ පිස්සු හැදෙනවා කියන කහන දෙයක් නැහැ. මේ පැවැත්මට දඟලන ලෝකේ කාට හරි මේ නැවැත්ම පිළිබඳ වචනයක් දාපු ගමන් ඒක නිකන් මේ අබ කෑ වගේනේ මුලේ දන්න ගන්නවා. මේක ගංගාතික ඉහළට පිහිටන ක්‍රමයක් නෙමෙයි මේකේ තියෙන්නේ. ගංගාතික පල්ලෙහාට යන්න දඟලන ලෝකේ ගංගාතික ඉහළට පිහිටීමක් තියෙන. ඉතින් මේක මනසකට වැටුණාට පස්සේ හිතනද මේ කාමයේ ඇතිව මම මාගේ මගේ ආත්මේ වඩන නැත්නම් දකින දකිනදී මගේ කියාගන්න ලෝකේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන දේ ධර්මයක් වශයෙන් තේරුම් ගන්න මූල ධර්මයක් වශයෙන් තේරුම් ගන්න භාවයක් වශයෙන් තේරුම් ගන්න ස්වභාවයක් වශයෙන් තේරුම් ගන්න ගතියක් වශයෙන් තේරුම් ගන්නවත් බැරි තරම් අපේ හිතට කරප්පන් තියෙනවා මූල ධර්මයක් වශයෙන්වත් අපි පිළිගන්න කැමති නැහැ ඒ නිසා අපි ඔක්කොම කබර ගෝයා තල ගෝයා තල ගෝයා කබර ගෝයා කරගන්නවා මේ මම කියාගන්න මගේ කියාගන්න ආනේ ලෝකෙට සරුවචනanse අන්ධ පෘතජ්ජනයගේ නැහැර බාලා අසුතවත් පුතඥය ගිනහැරපාල අසුතවත් පුතඥයගේ චින්තන විදිය කියලා දෙනවා අපට හරියට අපි දන්නේ නැති එකක් වගේ අපිත් ඉන්නේ එතන තමයි බුදුසෙනාංශ මේක මේ සංසන්දනාත්මක පෙන්නුවට අපි ඉන්න තැන සමහර විට අපි හැම වෙලාවෙම නැහැ සමහර වෙලාවක ඉන්නවා ඒක තේරුම් අරගන්න ඕනේ ඒ ඒ කෙනා මේ ලෝකය පෘථුවිය ගැන ගන්නකොට බුදුන්සේ ඉස්සල්ලාම ගන්නේ හතර මහා ධාතුන්ගේ මේ පෘථුවිය තමයි පඨවිය පඨවිතෝ සංජානාති. මේ පෘථිවිය කියන එක තමයි මම මේ මේ පෘථිවිගත සතෙක්. මම දක්ෂ වෙන්නේ වැඩි ඉඩම් ප්‍රමාණයක් තියෙනකොට තමයි. වැඩිම තියෙන කරන භූපති කියලා කියනවා. රජුරෝ කියලා කියන්නේ මුළු රටම යටයි අයිති. එයා තමයි ලොක්කා. එයා තමයි රට පාලනය කරන්නේ. දේශපාලන කියලා කියන්නේ. දේශයක් පාලනය කරන මිනිසයා මේක තමයි මිනිසයා මමයා හඳුනා ගැනීමේදී මමයාගේ පෝෂණය පිණිස මමයාගේ පදක්කම පිණිස මමයාගේ සලකුණ විදියට ගන්නේ භූමිය. නැත්තම් මේ පාඨවිය. ඒසම් පාඨවියා පට පටවියෙන් පටවිතෝ සංජානාති. පාඨවිය කියලා හඳුනා ගන්නවා. එයා මම ඉපදිච්ච තැන තමයි උපන් සතියටක් ගහලා ලියන්නේ. ඇඩ්‍රස් එක කියලා දෙන්නේ මේ කුඤ්ඤ ගහගත්ත තැන. කියලා ගම ඇහුවොත් රට ඇහුවොත් එතනින් තමයි පුද්ගලයා හඳුනා ගන්නේ. ඒ උඩ රට එක්කෙනෙක් මෙයා පාත රට එක්කෙනෙක් මෙයා ඇවිල්ලා නාවිකයෙක් මෙයා ඇවිල්ලා රටේ ඉන්න කෙනෙක් ඒ ඒ පෘථිවියත් එක තමයි අපි හඳුනා ගැනීම තියෙන්නේ ඒක තමයි දේසේ වශයෙන් ගහන පළවෙනි කුණ්‍යේ ඒකම බුදු ජනසර ගන්නවා පටවෙන් පටවිතෝ සංජානතයා මේ උප්පත්ති ස්ථානේ දැන් ඔය පූස්පටව් එයා දැන් ඉපදිච්ච තැන තමයි එයාගේ තැන එතනින් එළවුවට ඔයා කොහි ගියත් ඇවිල්ලා එතෙන් ඒක ඒ જાතිය බෝ කරනකොට ඒ જાතිය පිහිටන්නේ මේ පෘථිවියත් එක තමයි පෘථිවිය තමයි යා මේ අනන්‍යතාවේ මම අසවල් ಜಾති අසවල් තැන කියනකොට ඒ තැනත්තා කියන එකට දැන් තැනත්තා කියන වචනේ අපිට ඇවිල්ලා තියෙනවා. ඒ අසවලා කියනකොට අසවල් තැනත්තා. අසවල් තැන ඇත්තා. ඒ තැන කියන්නේ උප්පත්ති ස්ථාන. අසවල් තැනත්තා. ඒ ඇත්තා. තැනත්තා. ඒකෙන් තමයි අපි හඳුනන්නේ ත්‍රිපුත්‍රයන්සත් මේකේ පටවින් පටවිතෝ සංජානන. පටවින් පටවිතෝ සංයේත්වය. අය කරනවා ඒක පිළිගන්න එක ස්වභාවිකයි. උපපති ස්ථාන උපන්න සාතික ලියන එක ස්වභාවිකයි කියලා දැනගෙන පටවින් මඤ්ඤති. ඒ පෘථුවියෙන් එයා හිතා ගන්නවා මම උඩරට ඉපදිච්ච කෙනෙක්. ඉතින් එයා හිතන උඩරට ඉපදිච්ච එක පාතරට යන අතර නම්බුකාරයි කියලා. ඊට තව කෙනෙක් ඉන්නවා මම පාතරට ඉපදිච්ච කෙනෙක් උඩරට එවුම් මහ නම්බුකාර જાති උන් නෙවෙයි රට බේරගත්තේ අපි කියලා උන් ඒක පැත්තක ඉන්නේ. දැන් අර ඉගෙනගත්ත පෘථුවිය අනුව එයා මේ පෘථුවියෙන් යම් යම් ආඩම්බරකම් කියනවා. අපි පරදේශක්කාරයෝ. අපි සෝදේශක්කාරයෝ. අපි මේ ගමේ. එහෙම නැත්නම් අපි ආගමේ. ආගම කියන්නේ අයහා ගමේ ඉඳලා මේ ගමට ආවම මේක තමයි ඉතින් අපේ ආගම. දැන් නිසා මීටර ගල අපේ ආගම වෙලා. ඉපදිච්ච ගම ඒ ගම. මේ ආපු ගම. ඉතින් හැම තැනම අල්ලගෙන ඊට පස්සේ අයිතිවාසිකම් කතා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පෘථුවියෙන් හංගි. මම මම ඇවිල්ලා මෙහෙම තැනක. කියලා ඒ පෘථුවිය පෘථුවියෙහි හංගි. එහෙම මම නෙවෙයි පෘථිවිය කියන්නේ ඒනට පෘථිවියයි මෙන්න මේ සාපේක්ෂව පෘථිවියෙහි කියලා අපි ඔය වචනයක් වර්ණනනකොට භූමි භූම වචනය පංචමී වචනය ဒုတိ ය වචනය කියලා වචනයක් වර්ණනන විදිහට අපි පටවිතෝ පටවිය කෙරෙහි වහගෙනවා පෘථුවියෙන් හගෙනවා පෘථිවිය මගේ කිය ගන්නවා අන්තිමට මම ආසවල් ගමේ මිනිස්සෙක් මම ඇවිල්ලා ගම ගාල්ලේ අපිට වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කියලා ඒ ගමෙන් හඳුනා ගැනීමක් කරනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. ඒකේ දෝෂයක්. හිතන්නේ දේශමාමකත්වය. එහෙම නැත්නම් භූමි පුත්‍ර ස්වභාවය. පසුගිය අවුරුදු දශක දෙක තුන ඇතුළත ලංකාවේ මිනිසුන් මේක හරියට පොහන්න උත්සාහ කරා මේ භූමි පුත්‍ර කතාව. ඒ ඒ ඒ අවුල් කිරීම ප්‍රථමයෙන්ම සිද්ධ වුණේ ওই දේශපාලන නිදහසත් එක්ක 48ට කලින් 38 ඉඳලා පටන් අරගත්තා. ඒක අවශ්‍ය ගන්න අනකාරික ධර්මපාලතුමා එහෙම සිංහල බුද්ධහම කියන වචනේ තමයි කැව්වේ. පුළුවන් තරම් කවලා කවලා කවලා කවලා කවලා මිනිස්සු හදාගත්තා මේ පරදේශක් කාලෙකින් අපේ මේ භූමිය දිනා ගන්න. ඉතින් ඒ ඇත්තටම ඒ උණ ඒ ඇතිවෙච්ච ඒ දේශමාමක උණ අපිට බෝවිච්ච දෙයක් ඉන්දියාවේ. ඉන්දියාවේ හදාගත්තේ මේ රමීන්ද්‍රනාත් tagore එවකට හිටපු ප්‍රසිද්ධ මුස්ලිම් කට්ටියයි. නමුත් ඒ ඒ අතෝ අභාග්‍යයට ඇති නැති වුණාට පස්සේ අන්තිමට ගාන්ධිතුමා තමයි ඒකේ නායකත්වයටපත් උනේ. එයා Hindu කෙනෙක්. සුද්දා රට අල්ලගත්තේ මුස්ලිම් මිනිස්සුන්ගෙන්. ඊට පස්සේ නිදහසන්නේ පස්සේ රට දුන්නේ Hindu කෙනාට. ගාන්ධිට. ගාන්ධිතුමා රට දිනාගත්තේ මුස්ලිම් කට්ටියට 50ට 50 වගේ ගිවිසුමක් ගහලා. අපි රට දිනාගමු. සුද්දගෙන් ගලවගමු. ගලවගත්තට පස්සේ අපි මනාප විදිහට බෙදාගමු කිව්වා. ඒකට මුස්ලිම් මිනිස්සුගේ සහයෝගය අරගෙන කෙරුවා. ඊට පස්සේ ගාන්ධිතුමා මේ ඒ ගත්ත පොරොන්දුව නිසා මුස්ලිම් අය කෙරෙහි මේ සමහිතකින් බලන්න පටන් ගත්තා. ඒ Hindu කාර්යකලෙ වෙඩි තිබ්බා. වජන් කී කිය ඉඳද්දි වෙඩි තිබ්බේ. මොකද රට දිනුවට කමන්නේ දිනා ගන්න ওই වචන කිව්වට කමන්නේ දිනුවට පස්සේ ආය මුස්ලිම් මිනිස්සුන්ට කරන්න යන්න එපා. ඒක ගාන්ධි බැලුවට පස්සේ ඊට පස්සේ මුස්ලිම් Hindu විශාල අද වෙනකම්ම රණ්ඩුවක් තියෙනවා. ඒ රැල්ලට තමයි ලංකාවත් අහුවෙලා ලංකාව ගත්තා. නිදහස් දිනා ගන්නකොට පොන්නම්බලම් කිව්වා 50ට 50 කමු කියලා. දෙමළයි සිංහලයි අපි එනවා නිදහස් සරණට 50ට 50 ඉල්ලුවා. ඩීඑස්එන් නායක මහත්තයා ওই වගේම වැඩක් කරලා 50ට 50 කතාව කරද්දෝනේ නෑ පොන්නම්බලම්ලගේ සහයෝගය අරගෙන දිනාගත්තා. ඩීඑස් මැරුන්නේ නෑ. ඩීඑස් මැරුනේ ASCII පිටේ වෙట్లా. මේ වගේ ප්‍රශ්නකට අහු වුණේ නෑ. ඒ ඔක්කොම ඒ ඉන්දියා මේ සුද්දගෙන් දිනා ගන්නකොට ওই භූමිය තමයි අපි ඉස්සර කරගත්තේ. භූමි පුත්‍ර දේශීය එහෙම හෙළ උරුමේ ඒ ඔක්කොම ඇති කරගත්තට පස්සේ මනුස්සයට පුදුම විදිහේ ලේ කෝප කරන ගතියක් තියෙනවා. දැන් ටිකක් මිනිසුන්ට ඒක තේරිලා තියෙනවා මේ අක්කෝ මේ උන්ගේ බඩ වඩා ගන්න කරනවා මිසක් ඔය එක එකටුවක්වත් දේශීය හැඟීමක් නැහැ. දේශීය හැඟීමක් තියෙනවා බුදුහාමුදුරු කියපු දේ අහන්න ඕනේ. බුදුරණජයට ලොකු ගැඹුරක් අපිට උගන්වනවා. මේගොල්ලෝ ඒකෙන් අපි ಜಾතිවාදී කරන්න හදනවා, දේශවාදී කරන්න හදනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඒ කවදාක නිමුක්තියක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පටවිය අල්ලා ගත්තොත් යම් කිසි කෙනෙක් අල්ලන්න බෑ මිනිහට කෙලින් හිට ගන්න බැරි જાතියක් මිනිසයා කියන්නේ. එයා ඒ නිසා භූමිය අයිතිවාසිකම කියනවා මට මෙච්චරක් ඉඩම් තියෙනවා. අපේ දරුවන්ට මෙච්චර බූදල් තියෙනවා. අපි රදල પરම්පරාවේ අපි මේ තරම් ඉඩම් හිමි වැවිලිකාරෝ කියාගෙන ඒකෙන් තමයි මිනිස්සයාට බලය තහවුරු කරන්නේ. ඒක තමයි තනිකර දේශපාලනය. ඉතින් බුදු දහමසේ පෙන්වන මේ පටවි පටවිතෝ සංජානාති පෘථුවිය දැන් Tamanට කියලා පෞරුෂත්වයක් නැති කෙනාට. එයා පවුලේ නම්බුව ගන්නවා. නැත්නම් උගත්කමේ නම්බුව ගන්නවා. නැත්නම් මේ බූදලේ නම්බුව ගන්නවා. අරගෙන ඒකෙන් කතන්දරේ ගොතා ගත්තාම ඒ මනුස්සයා විතරක් නෙවෙයි රටත් ඒක කනවා. කාලා ඒ ඉඩම් මෙමෙ වෙලිකාරට ගරු කරනවා. ඉතින් ගරු කරාට පස්සේ මේ මේ බහිරව පෙරේතෙක් වෙනවා මිස නිවන් දකින්න බෑනේ. භූමියට බැඳුනට පස්සේ එකක් බහිරවෙක් වෙනවා. පාතාල බහිරවියෙක් වෙනවා. මැරුණට පස්සේ. ඒ එංගලන්තයේ ඇමරිකාවේම පුදුමාකාර ලොකු ගෙවල් තියෙනවා. ඒක මොකුත් නෑ මේ මේ පුදුම විශාලයි. ඉතින් ඒ වගේ අන්තිමට මහයෝ මැරලා ගියාට පස්සේ මොන මොකා ගත්තත් හොල්මන්ලු. අපි හිතන්නේ හොල්මන් තියෙන්නේ ලංකාව විතරයි. අම්මද හොල් හොල්මන් බලන්න යන්න ඕනේ නෙව්වට බුදුව භූත මාලිගාවල් තියෙන්නේ. මෙහෙන් කට්ටඩිය යනවා. ඒ මිනිස්සු සතර දෙකට විකුණනවා. මුඛාටවත් ඉන්න මේ හරක් මරන සද්ද ඇහෙනවා, කෑ ගහනවා ඇහෙනවා, දුවනවා ඇහෙනවා, දඟලනවා ඇහෙනවා. ඉතින් අර අපින් යන මිනිස්සුත් භූතයෝනේ උන්ට වැහෙනවා. කෙලින් ගිහිල්ලා පිටතට දෙයක් කියම ගියම මොකාවත් දෙන්නේ නැහැ. ඉතින් හරියට ওই පන්සල් වලට අරන් තියෙන අන්නේ භූත මාලිගා තමයි. ඒක කරන්න දෙයක් නැහැ. මුඛාටවත් ඉන්න බෑ. අරගෙන ටික කාලයක් කරන ඉතින් ලොකුවට ගන්නවා. වැව් පොකුණු, ගෙවල් දොරවල් හොඳට තියෙනවා. ඇතුළට ගියාට පස්සේ කාපු දෙය දිරවන්නෙත් නැහැ එලාව පැතුලේ පුදියන්නත් බෑ. අර ආවි කරෙත් ඒ වගේ. යන යන තැන් වල මේ මාලිගා මේ මේ හේෂාන් කියනවා මේ <coughs> එයා ගත්තා මේ කොම්ප්ලෙක්ස් එකක් හදන්න. ඒකේ ගොඩනැගිලි හදන්න ගියාම ප්‍රාදේශීය පැත්තවල පැතිවල කරන්නේ ඒක. නගරයේ මැද අක්කරයක් විතර අරගෙන ඒතන හදන ගේක ඒ විදිහටම ගයක් හදනවා ටවුන් එකේ. ඉඩමක් කුලියට අරගෙන. ඊට පස්සේ කියනවලු මෙන්න මේගේ අසවල්තර සීන වෙච්චරයි ගන්න. ප්‍රොජෙක්ට් එක විකුණුණාට පස්සේ මේගේ කඩනවලු. ආපහු ඉඩම දෙනකොට ගේ තිබුණොත් කඩු පඩියෙන් අඩු කරනවලු. ගාන අඩු කරන නිසා ගේ කඩන්නලු කියනවා කිරි කඩන වලින් ගහන්නේ සවංශගේ මොඩල් එක. ඒක කඩලා ආයෙ ඉඩම් බලනවා අඩුණියයි. ඒ හදන ගෙවල් තමයි තියෙන්නේ. මොකද සල්ලි කියන එකේ කෙලවරක් නැහැ මිනිසුන්ට. ඒක හදපු සුල්තාන්වරයාගේ ගෙදර හතර පැත්තේ තියෙනවලු ෆුට්බෝල් ග්‍රවුන්ඩ්ස් ස්විමින් pool ඌ කීයක් තියනවද කියලා දන්නේ නැතිලු. ගමේ ළමයි යවිලා ඇති වෙන්න සෙල්ලම් කරනවා. ඌ ඒ දීලලු කියන ඔක්කොටම කොච්චරක් ස්විමින් pool තියනවද කොච්චරක් playgrounds තියනවද කොච්චරක් badminton courts තියනවද කියන එක සුල්තාන්වරේවත් දන්නේ නැතිලු. ඉතින් ඒ මොනසම මරණවට පස්සේ මොකද වෙන්නේ බලන්න දැන්. පටවින් පටවිතෝ සංඤ්ඤිත්වා පටවින් මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවියා මඤ්ඤති පටවින් මේති මඤ්ඤති ඌ ඉති මේ මේ භූමියේ මම ලොක්කා කියාගෙන මැරිලා ඉන්නේ හැබැයි අපේ භූතය වගේ නෙවෙලු ඒ මනුස්සයා දැන්ටත් බැඳිලා නැහැ කියලා ගේ පේන්න තියෙනවා අයියෝ. ළමයි ඇවිල්ලා සෙල්ලම් කරනවා. යා දන්නේ නැතිලු කොයි ළමේ ගමේ ළමයි ඇවිල්ලා සෙල්ලම් කරනවද මට මේ වගේ මගේ මේ මාලිගාවේ ෆුට්බෝල් කෝට්ස් කොච්චර තියෙනවද කියලා මිනිහා දන්නේ නැතිලු. ස්විමින් pool කීයක් තියෙනවද කියලා දන්නේ. ඒ කියන්නේ දැන්ටවත් මිනිහා අල්ලගෙන නැහැ. අපි වගේ බදාගන්නේ නැහැ. බදාගත්තොත් මොකද වෙන්නේ? මේ ජීවිත විතරක් නෙමෙයි ඊගාව ජීවිතේ තරකෙ ගෙම්බෙක් වෙලා, ගැඩවිල්ලෙක් වෙලා, ගැරන්ඩියෙක් වෙලා අර පැත්ත හැරිලා බලන් ඉන්නවා. මේ මේ ජීවිතේ හම්බ කරන ලොකුම දේ පෘථිවිය නිසා මනස විනාශ වෙන හැටි. ඉතින් මේකෙන් ගැලවෙන හැටි. මේක තේරුම් අරගෙන මේ අංශුතවත් පෘතුජනයා මේ පැටලව ගන්න හැටි තමයි අපිට අපේ අම්මලා තාත්තලා කියලා තියෙන හැකි තාක් දුරට ඉඩම් අල්ලපල්ලා. පුළුවන් තරම් ටිකක් කීයකරි හම්බ කරපල්ලා. අපේ අපේ පුංචි කාලේ අපි කියලා බින් අඟලක්වත් තිබුණේ අපි දැන් තමයි අපිට මේ ස්වර්ණ භූමියක් ලැබිලා උපුවක් ලැබිලා තියෙන එක. අපි ඇත්ත තමයි ඒක අපි තාමත් සලකනවා. සලකුවාට ඒක පිළිබඳව පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති විදිහට මේක මගේ නැත්නම් මම මේ කෙරෙහි එනත ඒක මං කෙරෙහි කියන පටලැවිල්ල මරණ මොහොතේදී ආවොත් අනිවාර්යයෙන්ම පාතාල බහිර වේක් වෙනවා. ඒ ඉදමට බැලුම් හෙලනවා. ඊට පස්සේ ගෙම්බෙකුට පයින් ගහපුවාම ගෙම්බ වැටෙන්නේ ඉදම දිහා බලාගන්නේ. ඒ ගෙම්බගේ හැටි. ඉඹුරුවේ ගැහුවොත් එහෙම ඌ ඒ පැත්ත හැරලා වැටෙන්නේ නැහැ. හැරලා තමන් හිටපු දිහාට තමයි කොච්චර ගිහිල්ලා දැම්මත් එනවා. ඒ උන්ගේ හැටි. ඉතින් ඌට කිය හැකයි මේ ගෙදර අපේ 100යි කියලා. මේ අපේ මැරිච්ච 100 තමයි මේ මඩි අලි ගෙම්බෙක් වෙලා අවිල්ලා තියෙන්නේ. අපි පයින් ගහනවා. පයින් යවට ඌ හැරලා වැටෙන්නේ ගේ පැත්තට. මොකද පටවින් මඤ්ඤති, පටවිතෝ මඤ්ඤති, පටවියා මඤ්ඤති, පටවින් මේති මඤ්ඤති. ගෙම්බෙ තියා බලන්න. ගේගෙන් බයි යුවත් මේ ලිංගෙන් බයි යුවත් ඒක කොහොමදක හැන්දෑනොට ගෙදේනවා. කොහේ හිටියත් ගෙදර එනවා. මේ මොකද කොච්චර කෑවත් උට අරක දාලා යන්න බෑ. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ බැඳීම අපි ජාතික දක්ෂකමක් විදියට සූරකමක් විදියට ඉඩම් අල්ලගත්තට පටවියන් පාටවිතෝ සංජානාති මේ පටවිය තෘෂ්ණාමාන දිට්ඨිය වලින් හිතපු ගම ඒක තමන්ගේම සංසාර සිපිරිගේ බාටපත් වෙනවා. ගෙම්බෙක් වෙලා හරියනවා. ගැන්ඩියෙක් වෙලා හරියනවා. නයික් වෙලා හරියනවා. ඉතින් ඒ গিදර ඉන්න මිනිස්සු ඊට පස්සේ අර ගෙම්බට සලකන්නේ ඉඩම දීපු 100ට සලකන තාලෙට නෙවෙයිනේ. ඉඩම දීපු 100ම තමයි ගෙම්බා. දැන් ගෙම්බා ආපුවම පොල් කට්ටකින් වහලා තියලා තියෙනවා හෙට උදේ වෙනකම්. ගැරන්ටි එක ආපුවාම ගෙට ගැරන්ටි එක ආවගේ සලකන්නේ. නයික් ආව නම් උණපුරුකක් ගහලා පොරොප්පයක් ගහලා ගගට ගිහිල්ලා දානවා. පෙරේතෙක් කියලා භූතෙක් කියලා ආවොත් එimhe කුප්පියකට දාලා කර්ණිත වල්ලු හතක් යහ පැත්ත ගිහලා මූදට දානවා. ඉන්නකන් තමයි මේ ප්‍රේමී. ඊට පස්සේ නිකන්වත් ගෙදරට නයි යන්න එපා. පැවිදි වුණාට පස්සේ ගෙවල් වලට යනවයි කියලා කියන්නේ ඔන්න ඔය පෙරේත වැඩි. නෑදෑය පැත්ත බලන්න එපා. දන්නේ නැති පැත්තකට යන්න. පුතේ නෑදෑය කියන්නේ උන් හිතන්නේ දැන් මේක සිවුරු ඇටියොත් දැන් ගෙදර එනවනේ. අලි බයේ ඉන්නේ දැන්. දැන් නිතර ගෙදර එනවා කියන්නේ දියුරු හැරියට පස්සේ මේක ආයෙ ගෙදර එනවා. ඉතින් ඒක මේ මිනිස්සෙක් මේ මල්ලිට ගේ බාර දීලා ඉඩම් බාර දීලා පැවිදි වුණාලු. ඉතින් කැලේට වෙලා හොඳට භාවනා කරලු. මල්ලි බැන්දලු. බැන්දලා පස්සේ ගෑණි කිව්වලු. උඹට ඔප්පෝ කෙල්ලිය දීලා නැහැ මේක දැන්. නොතාරිස් ගාව දැන් ඔයකක් කවදා හරි සිවුරු ඇරියොත්. ෂුවර් ගෙයි ගෙම් වගේ ගෙදෙට්ට එනවා. ඉතින් අර මිනිස්සෙක් පිස්සු කතාන මේ මගේ අයියා. දවසක් කිවලු දෙකක් කිවලු තුනක් කිවලු හතරක් කිවලු ඊට පස්සේ කිවලු කවදාකවත් අපි දෙන්නට මේකේ සාමයක් වෙන්නේ නැහැ මොනවාරි ක්‍රමයක් දාලා මෝව මරපන් කියලා. දැන් අයියේ මල්ලෙට දැන් ඉවසුන්නේ නැහැ මොකද ගෑණි ටික දී ගන්න බෑ. අර තපස් වගේ නහමතු මරන්න ඕනේ. ඊට පස්සේ මල්ලි කරපු දේ හුරු කණ්ඩායමකට සල්ලි දීලා කිව්වලු ගමක් නමක් කියන්නේ තෝ අසවල් තැන තාප සාමුරු කෙනෙක් ඉන්නවා මරපන් කියලා. ඉතින් හොරු ටික වට කරාලු වට කරනකොට මේ මේ මිනිස්සු ඇවිත් හාමුදුරේ හොළු මොකද කියලා. කවුරුත් දන්නේ නැහැ කවුද සල්ලි දුන්නේ දෙන මරණ තෙන්ඩාව තව පොඩ්ඩක් වෙලා තියෙන්නේ මරනවා. ඊට පස්සේ කිව්වලු මගේ මේ භාවනාව පොඩ්ඩක් හරි ගිහිල්ලා තියෙන්නේ. මට පැය 6ක් දෙන්න බැරිද? මට මේ පැය 6 ආපු ගැම්මේ යන ඊට පස්සේ කිව්වලු අපිට කොන්තරත් එක හැටියට බෑ. මරන්න ඕනේ. ඊට පස්සේ කිව්වලු මම ඕගලන්ට පොරොන්දුක් වෙන්නම්. ඕගොල්ලෝ ඕගොල්ලෝ මගේ ධනිතේ කඩන්න. මම කැඩිච්ච ධනසින් යුක්තව මේ පැය 6 ගත කරලා ඊට පස්සේ මට යන්න බෑනේ දැන්. මේ පැය ඇතුළත මයි වැටික මං කරගත්තේ නැත්තම් කැමැත්තක් කරගන්නේ කියලා. කියලා ඒ දෙන්න ලව්ව ඒ හොරු ලව්ව ධනිස් දෙක කඩවලා ඉතුරු කැලණින් භාවනා කරලා රහත් වුණා. ඊට පස්සේ ඒ අර මල්ලිගේ දාමරිකෝ ටික ඇවිල්ලා මරලා දාපු කතාවක් අපේ පොතේ සඳහන් වෙනවා. මේ භූමිය ඉලවන හැටි. Taman හම්බ කර භූමිය පැවිදි වුණත් පිටිපස්සේ එලවන හැටි. මොකද අපි ඒක අතහැරලා ආවට මල්ලිට තේරුණාට මල්ලිගේ ගෑන්ටි එක තේරෙන්නේ නැහැ. මල්ලි ගෑණි කියන්නේ ඒක සිවුර ඇරියොත් ආයෙ මේ භූතය ගෙදෙට්ට එනවා. આવොත් එimhe අපිට නැහැ භූතලේ. අපේ දරුවන්ට හම්බ වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ වැනි මෙවැනි ගතියක් පටවියේ තියෙනවා. කියන එක පෘථිවිය හම්බ කරන්න යන මනුස්සය තේරෙන්නේ නැහෙනි. එනතන් දේශ සීමා අරගල වලින් යුද්ධ කරලා අනුන්ගේ ඉඩමක් අල්ලගන්න මනුස්සයට තේරෙන්නේ නැහෙනි මේ දිනාගත් භූමිය අනිවාර්යයෙන්ම Tamanට කෙලෙසයක් වෙනවා කියලා බන්ධනයක් වෙනවා කියලා. නමුත් සරෝජන්සික පෙන්නනවා මේක සිද්ධ වෙන්නේ ආර්යයන් වහන්සේලා නොදැක්ක ආර්ය ධර්මයේ අකෝවිද ආර්ය ධර්මයේ හැසිරීමට පොඩ්ඩක්වත් උත්සාහන කරපු කෙනාට. සත්පුරුෂයන් නොදැක්ක සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ හැසිරීච්ච මනුස්සය නිකමට හරි හිතෙනවා මේ ඉඩමන තියෙන බන්ධනේ මෙලෝ වශයෙන් විතරක් නෙවෙයි. පරලෝ වශයෙන්ම සිද්ධ වෙනවා. මම විතරක් නෙවෙයි අපේ වශයෙන්ම සිද්ධ වෙනවා. කාමතණ්හා වශයෙන් නෙවෙයි භවතණ්හා වශයෙන් යනවා මේක. ඒ නිසා මේ ඉන්න තැනක් ඕන එක වෙනම කතාවක්. නමුත් මේ ඉන්න තැන පිළිබඳ මේ අයිතිය කොච්චර දුරදිග මේ මාස ගෙනිනවද කියනවනම් වතුරේදී හැම කාපු මාළුවා ගස්සපුවන් ගොඩ ගියාම හැම කටේ තිබුණට දඟලන දඟලිල්ල බලන්න. ආයි ඊට පස්සේ ඌට අයිතිවාසිකම් කතා කරන්න දෙන්නේ දැන් ගොඩ. ගොඩ ගත්ත මාළුවාට ඇමත් නැහැ වතුරත් නැහැ කතා උත්කට දෙයක් නැහැ. ඉතින් මේ පටවිය මෙන්න මේ වගේ යමක්. අපි ආශාවෙන් කුට්ටිය කඩා ගන්නවා. කඩා ගත්ත ගමන් අපි මේකෙන් ගතලා ඉහට ගිය ගමන් මේ නැත්නම් මේ මැද්දෙන් එහාට ගිය ගමන් හැම පැටලිච්ච මාළුවා වගේ මාළුවට අත දාලවත් ගලවන්නත් බෑම. එතකොට උගොඩ ගොඩාවට පස්සේ කතා දෙකක් නැහැ. මෙන්න මේකෙන් ගැලවෙන හැටි කොහොමද කියලා සරුවඥාංශයෙන් පෙන්නනවා. චූල ශුන්්‍යත සූත්‍රය. කවදා හරි හිතුනොත් කාට හරි මම හම්බ කරලා තියෙනවා ඒක නැත්නම් හම්බ කරලා නැහැ. මම නැති එක ගැන දැවෙනවා. නැත්නම් හම්බ කරපු එක ගැන සිත් පීඩා ගන්නවා කියලා හිතලා ඉතින් ඕක මේ ජීවත් වීම සඳහා තැනක් වුණාට ඒක මගේම විය යුතු නෑනේ. දැන් සමාජවාදී රජය කියන්නේ උඹටම කියලා ඕනේ මේක ජනසතු කරපන්. ජනසතු කළා උඹත් හිටපන් කොමියුන් එකේ ගයක් කරන ගෙවල් ඔක්කොම එක සමානයි. ඒ වගේ උඹ ඵලයන් කැලේට තාවකාලිකව කැලියට ගිහිල්ලා බලපන්. බැලුවට පස්සේ තේරුම් ගන්නේ ඔබ දාලා ආපු ගෙවල් පිළිබඳ කතා කොච්චර ඔලුවට එනවද කියලා. ඒ මකුල්ලල් කඩලක් දන්නෙත් නෑ, ලයිට් බිල ගෙවලක් දන්නෙත් නෑ, ගෑස් වලට ගෙවලක් දන්නෙත් නෑ, මොනවා වෙලාවක් දන්නේ නෑ කියලා අර හිතවිලි ටිකනේ අපි නීවරණ කියන්නේ. අර දාලා ඒ ඒ ඒ විමානේ ඒ ඒ භූමිය අපිට කොච්චර කරදර කරනවද කියලා මේවට නීවරණ කියනවා. ඒකෝට අර දාලා ආවේ කාම ගුණ දැන් කරදර කරන්නේ කාම ඡන්දේ. කාමයේ පිළිබඳ තියෙන හැඟීම. මෙන්න මේක තේරුම් අරගත්තොත් කවුරු හරි අපි හම්බ කරන වෙලාවට අපිට ඉඩම ලැබෙන්නේ බොහෝ නම්බුවට අතාරින්න ගිය දවසේ ඒක එලවෙලව පහර දෙනවා. පහර දෙන එකේ ලකුණ තමයි භාවනා කරන්න මෙහාට පස්සේ අපිට ඉඩම් සම්බන්ධව නිත්‍ය දේපල සම්බන්ධව කොච්චරක් අපේ හිතට කරදර කරනවද කියන්නේ. එදාට තේරෙනවා මේක ගලවන්න ගිය දාසේ කොහොල්ල ගුලිය වගේ ඇලිලා එනවා අතට. ඒ නිසා බුදුරජාන්සේ සඳහන් කරනවා ආනන්ද දැන් අපි ඉන්නේ මිගාර මාතු පාසාදේ. මිගාර මාතු පාසාදේ කියලා කියන්නේ සවැත් නුරට ඉස්සරහා පැත්තේ තියෙන පූර්වාරාමය. දැන් අපි පූර්වාරාමේ ඉන්න තාක්කල් අපිට අරඤ්‍ය සංඥාව තියෙන තාක්කල් අරඤ්‍ය කියලා කියන්නේ භූමියක්. අපිට ගෙවල් දොරවල් සංඥාව නැහැනේ. ගෑන් දොරවල් සංඥාව නැහැනේ. අලියත්තු පිළිවෙල සංඥාව නැහැනේ. රත්තරන් මිනිමුතුක සංඥාව නැහැනේ. නමුත් මේ අරණ්‍ය පිළිබඳ සංඥාව තියෙනවනේ. නිසා අරණ්‍ය සංඥාව තියෙන තාක් ලෝකයක් දාලාපු දේ පිළිබඳ අසහනය අපිට නැහැ. ආතතිය අපිට නැහැ. නමුත් අරණ්‍ය සම්බන්ධ ආතතියක් තියෙනවා. අරණ්‍ය සම්බන්ධ දැවිලි දැවිලි තියෙනවා. ඒ අරණ්‍ය සාහිත්‍ය දැවිලි දැවිලි තියෙන නිසා තමයි අපිට කියන්න පුළුවන් ලෝකයක් දැවිලි දැවිලි නැහැ. ලෝකයක් අසහනේ නැහැ. නිසා අපි සතුටු වෙන්න ඕනේ. තියෙනවනම් යම් දැවිල්ලක් තැවිල්ලක් අසහනයක් ඒක අරණ්‍ය සම්බන්ධ දැවිල්ලක් තැවිල්ලක් පමණයි. ඒක තියෙන තාක්කල් ලෝකයක් දැවිලි තැවිලි නෑ. ඒ නිසා අරණ්‍ය දැවිලි තැවිල්ල දැවිලි තැවිලි වුණාට ටිකක් විශාල දැවිලි තැවිලි නැති කරන්න අපි ටිකක් දැවිලි තැවිලි ඇතු ඇල්ලුවයි කියලා පුළුවන්ද කියලා අහනවා අරණ්‍ය පිළිබඳව මනාපයක් ඇති කරගන්න. පීති ප්‍රමෝදයක් ඇති කරගන්න. අපි දැන් ඉන්නේ අරණ්‍ය ඒක කොහොම සැප පහසු කන්නන්නේ නෑ. ඒකේ දැවිලි තැවිලි තියෙනකන් ලෝකයක් දැවිලි තැවිලි අපට නැහැ. ලෝකයක් අසහන් නැහැ කියලා ඒකට වචනයක් පාවිච්චි කරනවා බුදුහාමුදුරෝ ලෝකයක් දැවිලි තැවිලි අසහන් වලින් අපේ හිත ශූන්‍යයි. නමුත් අපිට අරණ්‍යයක් දැවිලි තැවිලි තියෙනවා. උගාක් වෙලා ගන්න අපි විශ්ව. ඒකල කියනවා දැන් අරණ්‍යයේ ඉන්න ගමන් අපිට හිතෙනවා මගේ කයට විතරක් හිත යොදාගෙන අරණ්‍යයත් අමතක කරන්න. එතකොට මහණෙනි කයෙන් එන දැවිලි තැවිලි ටික තියෙනවා. ලෝකයක් දැවිලි තැවිලිත් නැහැ. අරණ්‍යයක් දැවිලි තැවිලිත් නැහැ. ඒ නිසා කයෙන් එන දැවිලි තැවිලි වලට ප්‍රේම කරන්නයි කියනවා. කයෙන් එන දැවිලි තැවිලි වලට ප්‍රමෝද වෙන්නයි කියලා කියනවා. කයින් එන දැවිලි තැවිලි වලට සාදර වෙන්නේ කියලා කියනවා මෙතෙන්දි කොහොමඩක්වත් යෝගාවචරය කැමති නැහැ කමඨාන් සුද්ධ කරන වාර්තා 100ක් දුන්නොත් 100ම තියෙන්නේ කයින් එන දැවිලි තැවිලි වලට තරහ වෙලා. එයා දන්නේ කයින් එන දැවිලි තැවිලි වලට හිත එළඹ වාසය කරන තාක්කල් එහිම ගත කරන තාකල් ලෝකයක් තැවිලි තැවිලි නැති බවට මේ සාක්කයක් නේ. අරණ්‍යයක් දැවිලි තැවිලි නැති බව සාක්කයක් නේ. නිසා කයින්ගෙන දැවිලි තැවිලට ප්‍රමෝද වෙච්ච ගමන් අපි කයත් එක්ක සදාදරණීය යාලුකමක් හටගන්නවා. මගේ හොඳම ප්‍රේමවන්තයා මගේ කය බවටපත් වෙනවා. යණ යන තැන යත යතවා කායෝ පනිහිතෝදි තත තතනම් පජානාති කියලා අර පූස්පටව් වගේ කුයි තැනක කය තිබ්බ සතුටින් ඉන්න. මොකද කයෙන් එන දැවිලි දැවිලි නිසා මට හොඳටම ෂුවර් හිත තියෙන වර්තමානයේ ඒ තාක්කල් ගමක දැවිලි දැවිලි නෑ, අරණ්‍යක දැවිලි දැවිලි නෑ. ඊට පස්සේ බුදුරජාණන්සේ ලස්සන කතාවක් කියනවා මෙන්න මේ මූලපරියාය සූත්‍රයේ සාක්‍යන විදිහට කය කියන්නේ මහන්නේ හතරමා භූතය. ඒකෙන් පඨවි සංඥා විතරක් තියෙන වෙලාවේ. දැන් අපි තක්මන් කරන වෙලාවේ කයේ තියෙන පඨවි සංඥා උද්දීපන වෙනවා. ඒකෝට තේජෝ සංඥා වෙන්නේ නැහැ. ආපෝ සංඥාව එන්නේ නැහැ. වායෝ සංඥාව එන්නේ නැහැ. මොකද පඨවි සංඥාව මතුවෙන හැම වෙලාවෙම එයා ඊතර තුන යටපත් කරගෙන තමයි මතුවෙන්නේ. ඒකට පඨවි සංඥා ආපු ආපු වෙලාවේදී පඨවි සංඥා කියන්නේ තදගත, කොරොස් ගති, කක්කලත්ත, පච්චත්ත ලක්ෂණ. මෙව්වට වෛර කරන්න එපා. පඨවි සංඥාව තියෙන තාක්කල් සන්තෝෂ වෙන්න ලෝකයක් දැවිලි තැවිලි මට නැහැ. අරණ්‍යයක් දැවිලි තැවිලි මට නැහැ. කයක් දැවිලි තැවිලි මට නැහැ. තියෙනවනම් තියෙන පඨවි දැවිලි තැවිලි ටික විතරයි කියලා කයෙන් මතුවෙන මේ පටවි ධාතුව කිපිච්චාම එන ලකුණු ටිකට සාදර වෙච්ච මිනිහා සක්විතිනේ ලෝකෙම දෙන්නලානේ නමුත් කමඨාන් සුද්ධ කරන වාර්තාවල බලන්න මේ පට කකුලෙන් රිද්දිලක් ආවත් කැක්කමක් ආවත් පිපිරීමක් ආවත් යම රජුරවන්ට වගේ දොස් කියනවා මේ කය මරන්න හිතනවා මනුෂ්‍ය දන්නේ නැහැ මේ සාපේක්ෂව ශූන්‍යතාවය ඇති කරන යනකොට ගමක් අරණ්‍ය ගමක දැවිලි තැවිලි වෙනකොට අරණ්‍ය දැවිලි දෙක සාදරෙන් ගනිමු. නැත්තම් අරක තල්ලු කරන්න බෑ. එසේ අරණ්‍යයක් දැවිලි තැවිලි වෙනකොට කයක් දැවිලි තැවිලි ගන්න නැත්තම් අර දෙක ප්‍රතික්ෂේප කරන්න බෑ. කයක් දැවිලි තැවිලි වෙනකොට පඩවි දැවිලි තැවිලි ගනිමු. එන වෙලාවට ගන්න යන්න එපා. ඔය සක්මන් කරනවා කියන්නේ ඕකනේ. පොළවේ පටවියයි කයේ තියෙන මේ සංවේදී ගතිය ගැටෙනවා. ඉතින් ගැටනකොට ගලක් කැරෙනකොට අම්මා මතක් කරලා බයි. දෙද්දකින් විතරක් මේ ගලේ ගලේ නිදුකම් පැතිමුණක ඒ වෙනුවට කියන්න පුළුවන් මගේ පටවි සංඥාව තියෙන තාක්කල් ලෝකයක් දැවිලිටයිලි මට නැහැ. අරණ්‍යයක් දැවිලිටයිලි මට නැහැ. කයක් දැවිලිටයිලි නැහැ. තියෙනවා ඒ දරතය ඒ පරිලාහය ඒ දුක මගේ මේ දන්නා වූ පටවි ධාතුවට සීමා වෙලා තියෙන්නේ කියලා පටවි ධාතුව පිළිබඳව ප්‍රමෝදය පහල කරගත්ත වෙලාවේ ඉඳලා භාවනා හුදු විනෝදාංශයක් විතරයි. ඒකට ඔය රෙජිමෙන්ටේෂන් කරන්න නාටහඬ තටවන්න මුකුත් නැහැ. මතුවෙන්නේ බඩ වෙන පඩවි බලාපන්. ඔය අපි හිත වෙනකොට අනිදාසේ ධර්ම දේශනාවට යනකොට ආපෝ ධාතුව මතුවෙච්චා මොකද්ද කරන්න ඕනේ කියලා කියලා දෙනවා. තේජෝ ධාතුව මතුවෙච්චා කරන්න ඕනේ මොකද්ද කියලා කියනවා. වායෝ ධාතුව මත වෙච්චාම කරන්න ඕන දෙය කියන. ඉතින් ඒ ඒ ධාතු මත වෙනකොට ඒකට සාදර වෙන්න පුළුවන් නම් මේ ධාතුයේ දුක් කරදර ටික කියන්නේ ලෝකයක් දුක් කරදර නැති එකක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ධාතුන් මේ තරම් අපිට මේ ධර්මය කියලා දෙද්දී අපේ තියෙන ඔලමුලකමට එහෙම නැත්නම් ධානං අදස්සාවී ගතියට අරිය ධම්මේ අකෝවිද ගතිය නිසා අරිය ධම්මේ අවිනීත ගතිය නිසා අත්පු සප්පුරුසාණං අදස්සාවි නිසා සප්පුරුස ධර්මයේ අසප් අකෝවිදෝ නිසා සප්පුරුස අවිනියුතු නිසා අර එන තේජෝ ධාතුවට පටවි ධාතුවට බයින මේ ධාතු ගුණ මතුවලා එනකොට අපිට ඒක පේන්නේ හොරි හැදුනවා කුෂ්ඨ රෝගයක් ආවගේ එනේන ධාතුවට බැන බැන ඉන්නවා ඉතින් අරයාකාර ඔක්කොම නැති කරලා ලෝකයක් සංඥා ලෝකයක් දරත නැති කරලා අරණ්‍යක් සංඥා අරණ්‍යක් දරත නැති කරලා පරිලාහ නැති කරලා කයක් සංඥා කයක් නැති කරලා අර මතුවෙන පටවි ධාතු පුංචිත්තට ඉවසන්න බැරිකම නිසා දඟලන දැඟලිල්ල පේනකොට පේනවා සද්ධර්මය නොදන්න කම සත්පුරුෂයෝ නොදැක්ක ගතිය සත්පුරුෂයේ හැසිරෙන්න කැමති නැති ගතිය නිසා අපිට මේ නිවන මේ තරම් ඇවිල්ලා දොරට තට්ටු කරද්දී අපි හා දැන් එන්න එපා අපිට වැඩ පස්සේ වරින් කියලා නැත්නම් හතර මහා ධාතුන් අපේ දොරට තට්ටු නොකරන එකම චිත්තක්ෂණයක්වත් තියෙනවද බලන්න එකම චිත්තක්ෂණයක්වත් නැහැ. කයේ හිත පිහිටියා නම් හැම වෙලාවෙම හතර මහා ධාතුන් ඇවිල්ලා දොඩට අප කියන බෑ. පඨවි ධාතු කියන බෑ බම්බම් මහා කරදරයක්. කලයිලා පච්චත්තං එපා. පඨ තේජෝ දාපෝ අපෝ දාඩි දාන එපා එපා. ආපෝ ධාතුව නෑ හොටුවක් කරනවා. කඳුළු වෙනවා බෑ. වායෝ ධාතුව ඔලු හෙල්ලෙනවා බෑ. එක එකක්වත් එන්න දෙන්නේ ඒ වෙනුවට ගමක් කරදර ගන්න. රටක් කරදර ගන්න. ඉතින් ඒ ඒ දේ තමයි මෙතන මේ අරියානන්දස්සාවි අරිදම්මේ කෝවිද වරිදම්මේ වීනීතෝ කියලා කියන්නේ. සප්පුරුෂානන්ද අස්සාවි සප්පුරුෂ ධර්මයේ විනීතෝ සප්පුරුෂ ධර්මයේ කොයිදෝ කියන්නේ ඒකයි. ඉතින් මේව බුදුහාමුදුර කිව්වේ නැත්තම් අපේ අම්මලා තාත්තලා කවදාවත් කියලා දෙන්නේ නැහැ නේ. පාඩම් පන්තියේ කවදාකවත් කියලා දෙන්නේ නැහැ නේ. මං උනත්තද කියන්නේ පොත බලලානේ. මේක ස්වභාව වරණේ නෑ. මේ මේ කෑල්ල නෑ. ස්වභාවික වර්ණේ තියෙන જાතිය බෝ කරන එක විතරයි. જાතිය බෝ කරන්න ඒ පටවියමයි පාවිච්චි කරන්නේ. ඒකයි ඒකේ තියෙන ලස්සන කෑල්ල. මේ පටවියමයි අපි පෙරේතෝ වෙන්නේ. අපි භූතිය බවටපත් වෙන්නේ නැත්නම් බහිරව බවටපත් වෙන්නේ. ඒ පටවියම පාවිච්චි කරලා දුක්ඛන්දර රාශියක් පාංගු කරන්න අඩේට ගන්න පුළුවන් නම් ආන්න ඒ ක්‍රමයේ තමයි සබ්බදම්ම මූලපරියාය කියලා කියන්නේ. මේ දුක් කරදෙන පටවි ධාතුවම අරගෙන හරියට පදක්කම කොබ්බවපු මණිකක් වගේ. ඒක අලංකාර කරන තැනට ගන්න පුළුවන්. ඒකට කියනවා ධාතු මනසිකාරය කියලා. ඒකත් වෙන්නේ කායනුපස්සන අර්ථමයි. ඒකත් වෙන්නේ සතිපට්ඨානෙ විතරයි. නිසා ධාතු මනසිකාරය කියලා හොයාගෙන යන මොනම දෙයක්වත් නැහැ. හතර ඉරියව්වෙම ඕනෙම තැනක කයට හිත යදුවොත් මොකක් හරි එක ධාතුවක් ඒ වෙලාව ඉස්මතු වෙනවා. අපි කරන්නේ ඉස්මතු වෙච්ච ධාතුවට වෛර කරනවා. ඒ තාක් කල්ලා සත්පුරුෂයි. ඒ තාක් කල්ලා අපි ආර්යනාංශලා දැකන්නේ. මතුවෙච්ච දුකට, මතුවෙච්ච ධාතුවට ගරු කිරීමට කියනවා පැමිණි දුක් පැනිරහයි. මේ මේ ධාතුව දැන් මතුවලා තියෙන මේ පටවිය ආපෝසෙන් අඳුනගෙන ඒකත් එක්ක පැවැත්ම ඒකත් එක්ක මූණට මූණ දෑම එළඹ වාසය කරන්න දන්නවනම් අපිට විදේශයක් කියලා දෙයක් තියෙන්න බෑනේ. කොතන ගියත් මේ හතර මහා ධාතුන්නේ. අපිට විදේශයක් වෙන්නේ දේශේ විදේශේ ආගම මේ ගම වෙන්නේ අපි මේ භූමියට බැඳුනොත් නේ. මනුස්සයා භූමියට බැඳිලා නැහැ. මුළු පෘථිවි තලයේ පුරාම හැමතැනම පැතිරිච්ච එකම සතා මනුස්සයා විතරයි. අනික හැම සතෙකුටම හැබිටැට් එකක් තියෙනවා. උන්ට ගත කරන්න නිරක්ෂය ඉන්න පුළුවන් කාට ඉස්තු මේ ද්‍රව වල ඉන්න බෑ. ඒ ද්‍රවය ඉන්න කාට නිරක්ෂය ඉන්න බෑ. මනුස්සයට හැමතැනම ඉන්න පුළුවන්. මනුස්සයා සාර බහුමයි. මනුස්සයා සාරුවඥයි. නමුත් එයා කා නිරක්ෂය ඉන්න එක උඩ ඉන්න එකත් එක්ක කරන්න. අපි අයලා නිරක්ෂය පොරවල් අපි උත්තර ධ්‍රවයට විරුද්ධයි. උන් පිග්මිවරු හොඳ නෑ. උන් මිලයිචයි කියලා. නමුත් හැමතැනම ඉන්න පුළුවන්කම තියෙන මනුස්සයා විහිං මේ තමන්ගේ දේශයට බැඳීම නිසා දේශේ නරක දෙයක් නෙවෙයි. නමුත් බැඳෙන්න තරම් දෙයක් ඒක ඇත්ත නැහැ නිසා පඩවින් පඩවිතෝ සංඤිත්වා. පඩවින් මඤ්ඤති පඩවියා මඤ්ඤති පඩවින් පඩවිතෝ මඤ්ඤති පඩවින් මේති මඤ්ඤති අන්තිමට පෘථුවිය මගේ කියන මට්ටමට යනකම් හතර මේ මහ පොළොවේ hinaනලු බඩ බැඳගෙන ඔය අකු ඉන්නකම් ඔය කොච්චර නැටුවත් අඩි 6ක ප්‍රමාණයක් විතරයි වලකපා ගන්න ඔකට අයිති වෙන්නේ අන්තිමට මොකක්වත් තරයි යන්නේ මොකක්වත් අරගෙන යන්නේ නැහැ කියලා. ෂේක්ස්පියර් කියනවා පන්තියේ ඉන්න දෙන්නෙන් එකෙක් ලෑන්ඩ් කොමිෂන් කෙනෙක් වුණාලු අනිත් එකා දුප්පත් ගැමියෙක් වුණා. ඉතින් මනුස්සර කල්පනා වුණා මට හරකෙක් බලා ගන්නවත් බඳ ගන්නවත් ඉඩක් නැහැ. කොමිෂන් හම්බුනොත් මට ඉඩම් ටිකක් ගන්න පුළුවන් කියලා ආරංචි උනාට පස්සේ කවලු ඉඩම් කච්චේ දෙකට ගිහිල්ලායි කියලා. මිෂා ගිහිල්ලා කළු සෑත්ත මාව මතකද සෑරුයි අපි එක පන්තියේ හිටියේ. ඔව් ඔව් මං වැඩක ඉන්නේ ඇයි කියලා හවලු. මට ඉඩම් ටිකක් ඕන. හොඳයි. වඩ කැමැති ප්‍රමාණයක ඉඩම වටේ ගිහිල්ලා එන්න මම හයට ඉඩම් කච්චරිය වහනවා. ඒ ඇවිද ප්‍රමාණය ඔයාටයි කිය. ඉතින් මේ අකා විශාල ප්‍රමාණයක් ගිහිලා හැන්දෑවේ 4 වෙනකොට එහා කෙලවරේලු. දැන් හය වෙන්න ඉස්සලා එන්න ඕනේ. දුවගෙන දුවගෙන යනකොට මග වැටලා මැරිලා. ඊට පස්සේ ඉඩම් කච්චරිය පවත්තන්න නැතුව මනුස්සයා ගෙදර ගිහිල්ලා යාළුවා අපිට බලනකොට අනේ පේන දාගෙන මැරිලා ඉන්නවලු. මග ඊට පස්සේ කළු මිනිහා ලොකු ඉඩම් ප්‍රමාණයක් අල්ලන්න කියලා මේ ඉඩම් අඩි 6යි අයිති උනේ ඌට එතන වල්ලපන් කියලා. අපිත් මැර ඉන්නකන් ඉඩම් අල්ලන්න දඟලනවා. අතන මැරෙන්න වෙන්නේ කාණු පල්ලක. කොහේ ඇප්පිලා මැරෙනවද? එහෙම නෙමේ හම් වෙච්ච බඹයක් පමණ වූ ශරීරයත් එක්ක ඇසුරු කරලා ඒකේ තියෙන මේ පටවි ධාතුව තේරුම් ගත්තනම් මුළු විශ්වයම ජයගත්තා වගේ. නිසා විශ්වයක් කරදර අපිට තියෙන එක ජය ගන්නටත් ඒ පටවි ධාතුමයි තියෙන. ඒකට බුදුරජාණන්ස කියනවා තබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය කියලා. ඒ නිසා මම හිතන්නේ මම අලුත් දෙයක් මොනවක්වත් කිව්වයි කියලා. මේ විදිහට මතුවෙච්ච දුක, පැමිණි දුක, කක්කලත්ත ලක්ෂණියත් එක්ක ඇසුරුකරනද ලෙඩ රෝග සියල්ලම නතර වෙනවා. මම ඒ ප්‍රකාශයත් එක්ක දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. Thank you. සුවල්ප වේලාවක් ගන්නවා කවට හරි ප්‍රශ්න ප්‍රචා විස්තර ධර්ම මාතෘකා ධර්ම සාකච්ඡාවකට කැමති නම් මේ කරපු දේවල් මතින් සුළු වේලාවක් අරගෙන එහෙම විශේෂයෙන් කියන්න කරන දෙයක් නැත්නම් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනා සතිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොටිකාර මහත්තයා ගන්න ද ඉස්සරහටම සන්නස් ආ ප්‍රශ්න පොඩ්ඩක් ඔව් අරණ්‍ය සන්නස් පරිසඤ්ඤාත් කියන පොඩ්ඩක් අර කියලා අපට අරණ්‍ය කිව්වහම දැන් අපිට නිස්සාරණන්නේ අක්කර 425 තිබුණා ඉතින් දැන් කැලියට පාත් කරගෙන දැන් අක්කර 26යි තියෙන්නේ ඉදම ගත්තා වව ඉතින් අපිට හරි අප්සෙට් නේ දැන් ලොකු පටවියක් තිබ්බා දැන් පටවිය 28ට අඩු වෙලා දැන් අප්සෙට් එකේනේ අපි ඉන්නේ පටවි සංඥාව නිසා අපිට භාවනා කරන්න බෑ දැන් කැලේ කට්ටිය කියන නෑ නෑ කාබන් ට්‍රේඩින් වලට අපිට පෙන්වන්න ඕන ගවර්න්මන්ට් එකට. නිසා ඕකට 28යි තියෙන්නේ කියලා. ඊට පස්සේ නඩුවක් දැම්මා අපේ 28 ඇතුළත වල්ලපට්ට කපලා කියලා. දැන් අපි කියන අපේ 28 අපිටයි තියෙනවා කියලා. කොහෙද අපි ලකුණු කරලා දීලා නෑ වල්ලපට්ට කපලා තියෙනවා තමයි. ඒක අපේ 28යි තියෙන කවුද කියන්නේ කියලා. දැන් බලනවා පටවි සංඥාව නිසා අපි දෙපිඩි පිළිවෙත් රකින්න හැටි. අක්කර 485ම තියෙනවා අපි හරි කැමති. මොකද අපි 485ක අරන්නේ. ඒක ඔන්න ආණ්ඩුව ඇවිල්ලා දැන් තොපිට ඕකයි දෙනවා. මෙහෙට දීපියා කියලා ඔන්න ගත්තා 28ට. 28ට ඇවිල්ලා කකුල් පාදයක් වගේ ඇඳලා දුන්න ඊට පස්සේ කියනවා දැන් ඒක ඇතුළේ දැන් වල්ලපට්ට කපලා තොපි වගේ කියනවා. ඉතින් අපි කියනවා මේ සීමාවල් මොකද දන්නේ නැහැ. 28ට අපිටත් ඇයිති නෑ. එතකොට අපිට ඇයිති නෑ. ඒ නිසා මේ ඉඩම් නිසා අපි පටලවා ගන්න පටලවිලු පැවිදි වෙලා මේ අරන්නේ සේනාසනයක් ගැන මම මේ කතා කරන්නේ. අපි මේ අදින නටන නාටකම දිහා බලනකොට ඉඩමක් අයිතිකාර මනුස්සයාගේ වැට මෙහාට ආවම මොකද වෙන්නේ? දැන් මේ අරන්නේ සීනාසන කීයකට අද නඩු දිනවද? ඒක ඇත්තටම ගමේ හා පන්තල දින හැමෝම දන්නේ නැහැ. අරන්නේ හැම එකම නඩු. එක පුරා විද්‍යා කැණීම් කරනවා කියලා නඩු. එහෙ නැත්නම් අනවසර දේවල් පදිංචි කියලා නඩු. ඉතින් පටවි සංඥාවනේ සෑහෙන වෙන දුකයි. අපිට හිතනවා ඒත් සැපයි ගමේ ජීවත් වෙනට වැඩිය කියලා. ඒ කැලෑසේ පාරේ නැති එක රණ්ඩු වෙවි හරි ජීවත් වෙන එක කැලේ ඉන්න එක සැපයි. ඒ ගමේ තියෙන කරදර වලට ඒ ගමේ පන්සල් වලත් හැමදාම විහාර දෙන්නකම් බෝධල් පඩත යටතේ පුදුමාකාර නඩුවේ. අපි තියෙනවා විහාර නින්දගම් විහාර දේපාල දේවාල නින්දගම් පණති කියලා. ඒ කියන්නේ බුදුජාණන් වහන්සේ කියලා තියෙනවා විහාර විහාර වස්තු ආරාම ආරාම වස්තු පුද්ගලිකව ගන්න එපයි කියලා. ගත්තොත් නඩුනේ. දැන් රජයෙන් කරලා දීලා තියෙනවා අපිට විහාර නින්දගම් පණති අරදී પરම්පරාවට යන්න. ඉතින් ගියාට පස්සේ දැන් රජේ මැදිහත් වෙන්න එපායි. මෙයාට අයිති මෙයාගේ ගෝලයම තමයි මේ. මෙයා ගෝලේ අරයත් කියලා එයා එන්න පටන් ගත්තාම නඩුනේ. දැන් නඩු කියලා කියන්නේ. ඉතින් අරන්නේ උලත් ඒ ඉඩන් නඩු තමයි තමයි සඳහන් කරන්නේ පටවි සංඥාව. අපි ඉඩන් නඩු කියලා જાතියක් තියෙන අරන් අරන්නේ අයිතිවාසිකම. අරන්නේ බූදලි. ඒ ඔක්කොම අපිට දීලා තියෙන්නේ මේ කරදරයක් නැතුව ඉන්න තමයි. නමුත් අපි ඒක අල්ලගෙන මැරෙන කොටත් ඕක ඉතුරු කරලා යනවානේ. ඒ කියන්නේ භූතයෙක් කියලා පෙරේතෙක් කියලා මැරෙනවා. මට හිතෙන්නේ තරහ වෙන්න එපා කිව්වට මේ රිලව් සේරම අරන් වලින් වෙච්ච හාමුදුරුවෝ කියලා. යන්න යන අරන් වල ඉන්නෝනේ. monks and monkeys. එකම අරණ්‍යක්වත් නැහැ. රිලව් නැති. දැකලා තියෙනවා. ඒ මීයකු ඉන්නකම් මේකට බූදලියට නටලා නටලා මැරුණට පස්සේ ඉලෙව්වත් ඌ හැරලා බලන තොපිද ඉස්සලාවේ අපිද කියලා බලන උතන ඉන්නවා මහ රිලෙවේ ඌ බලන්නේ අපේ දිහා මොකොත් නැ තොපිද මේකේ අයිතිකාරය අපිද කියලා මොකද පටවි සංඥා. මොකද හිතෙන්නේ? ආරණ්‍ය ජීවත් වෙනවා කියන එක අපි හිතන්නේ නම් ඇත්තටම ගමට වැඩිය පහසුවක් තියෙනවා. හැබැයි ප්‍රශ්න නැත්තේ. හැම තැනම හැම තැනම මේ දවස්වල අපි ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරා මේ ආරණ්‍ය සේනාසන මොනවද තියෙන්නේ කියලා බලලා ඒක හඳුනාගන්න නැහැ. වනසන සේනාර වනසන මේ සංරක්ෂණ පනතේ අර්ථය ආරණ්‍ය සේනාසන හඳුනාගන්නේ නැහැ. මේ ආරණ්‍ය සේනාසනේ ගිනි පිටියක් තිබ්බොත් අපි වන්දිකාරයි. පිහියක් තිබ්බොත් වැඩි කාර්යය. පොරවක් තිබ්බොත් වැඩි කාර්යය. මේක පිහි නෙවෙයි මයිලක තියෙන ඔක්කොම උපකරණ දැන්. ඒක අපි සම්පූර්ණ වැඩි වැඩක් නේ කරන්නේ. ඒක අපි ජනාධිපතිට කියනවා මේක සනරක්ෂ මේ වන සංරක්ෂණය මේකේ ක්ලෝස් එක දාන්න වන සෙනසුන කියන එක. කැමැතිම නෑ. ඒකෝල මේක තවත් දුර්වල වෙනවා කියලා. ඉතින් අපි අරධිකාරය විදිහට තියාගෙන ඕන වෙලාවක අපිට දඬුවම් කරන්න පුළුවන් දැන් කාර් එකක් පාරට දැම්මොත් ඒකේ තියෙන අඩුපාඩුකම් අඩු වුණොත් ඕනම වෙලාවක ට්‍රැෆික් සාජන්ට නඩුවක් දායි වයිපර් එක නැහැ. හෝන් එක නැහැ. බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. සිග්නල් වැඩ කරන්නේ නැත්තම් නඩු දාන්න පුළුවන්. ඉතින් වාහනේ යනකොට ඔක්කොම චෙක් කරලා බෑ පාට දාන්න. ඒ වගේ අපි ඉන්නේ ආරණ්‍ය අපි හිටියට අපි මේ අනවසර වැඩක් කරන්නේ. අපි ඉන්නේ මනසෙන් දෙපාරේ නිලධාරීන්ගේ අනු අනුකම්පාවටද විතරයි. ඒකට ඕනම වෙලාවක ඇවිල්ලා මේ තියෙන දෙකෙන් නඩුවක් දාතයි. ඒ තමයි ආරණ්‍යයේ තියෙන පටවි සංඥා. පටවි නිසා අපට එන දුක් කරදර. අනන්නේ පන්තල් ආමතුන්ට එව්ව නැහැ. අපිට ඊර්ෂ්‍යාවක් විතරයි ඒකට. හැබැයි අපි දන්නවා පන්තල් වල ඊට වැඩි ප්‍රශ්න තියෙනවා. පටවි නැතුනට වායෝ ප්‍රශ්න තියෙනවා. තේජෝ ප්‍රශ්න තියෙනවා. ආපෝ ආපෝ ප්‍රශ්න නම් කියලා ඉවරයි. ආපෝ කියන්නේ